ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව ආරම්භයේට ධර්ම ගෞරවයක් වශයෙන් සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තං කිං මඤ්ඤසි සුසීම විඥානං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්ති යම්බන අනිච්ඡං තං සුඛං වා දුක්ඛං වාති දුක්ඛං භන්ති යම්පන දුක් අනිච්ඡං දුක්ඛං විපරිණාමං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නෝ ඒතං භන්තේ තීටි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මාතෘකා පාඩයෙන් ඉදිරිපත් කරගත්තේ අපි පසුගිය දවස් පා පුරාවට ඒ ගත කරන මේ භාවනා වැඩපිළිවෙලේ ධර්මදේශනා වාරයේදී පවත්වාගෙන ලැබූ ඒ ධර්මදේශනා මාලාවේ මුලින් තියාගත්ත වටිනා සූත්‍රයක් වෙන සුසීම සූත්‍රයේ උද්ෘතයක්. ඒ සූත්‍රය ਸਰුවඥ දේශනාවේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ සඳහන් වෙනවා මහා වර්ගයේ කොටසේ. ඉතින් මේ සුසීම සූත්‍රය ਸਰුවචන් වහන්සේ සුසීම ස්වාමීන් වහන්සේගේ පවතින ඒ යම් යම් වැරදි ආකල්ප වගේක් දුරු කිරීම සඳහා කරන ප්‍රශ්න ਵਿਚਾਰාත්මක මෙහෙවීමකුයි මුල් දෙවෙනි ජවනිකාවේ සඳහන් ඒ සඳහා සම්මත ක්‍රමයක් සරුවත් යන්ත්‍රය පාවිච්චි කරනවා මේ පංචස්කන්ධයේ සම්බන්ධයෙන් ප්‍රශ්න ਵਿਚਾਰාත්මක මේක සාමාන්‍යයෙන් ඔය අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් පටන් අරගත්ත තැන ඉඳලා කීප තැනකම සඳහන් වෙනවා. ඒදී රූප වේදනා සංඥා සංඛාර වශයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන මේ ස්කන්ධ පහෙන් රූපේ පටන් ක්‍රමයෙන් එක එක ස්කන්ධයක් ඉදිරිපත් කරගෙන ඒක සම්බන්ධව ප්‍රශ්න කරනවා. අපි පසුගිය දවස් පහේ ඒ පළවෙනි ස්කන්ධ හතර ගැන සාකච්ඡා කරා. අද අපිට මාතෘකාව අනුව බොහෝ විට නැවත නැවත කියවන වචනේ තමයි මේ විඥානයේ ඒ කියන්නේ මේ විඥානස්කන්ධය සම්බන්ධවයි සරුවචන වහන්සේ ඒ සුසීම ස්වාමීන් වහන්සේ ගානේ තංකිම්මඤ්ඤසි සුසීම සුසීමේනි විඥානං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්ති ඉතින් මේක අර රූප සම්බන්ධයෙන් වේදනා සම්බන්ධයෙන් සංඥා සම්බන්ධයෙන් ආදී ක්‍රමයෙන් කියාගෙන ආපු නිසා අපේ කනට හුරු ගතියක් පේන්න තිබුණට ඒ සුසීම කලින් හිටපු ඒ පරිබ්‍රාජක ජීවිතයේදී එහෙම නැත්නම් සාරුවඥ ශාසනයෙන් පිට ඉන්දියාවේ වකට පැපිච්ච ශාස්ත්‍රතවාදී පිළිගැනීම් වල නැත්නම් දෘෂ්ටිවාදීන් අතර විඥාණය අනිත්‍ය දෙයක් විදිහට නෙවෙයි පිළිගන්න තිබුණා. විඥාණය බොහොම නিত্য සාර මේ මදය වශයෙන් ආත්මය වශයෙන් විඥාණය තමයි පිළිඅරන් තිබුණේ. ඒ නිසා ඒ ඇත්තෝ කිව්වේ ඒක කෝෂ නියාමයේ අනුව ආත්මයක පිටින්ම තියෙන කෝෂය තමයි රූපේ. ඒ රූපේ අයින් කරලා පස්සේ තිරයක් අයින් කරා වගේ නැත්නම් විනිවිදතර පස්සේ වේදනා කෝෂයට අහු වෙනවා. රූප වලට වැඩි ටිකක් ආත්මෙට සමීපයි වේදනා. වේදනා වලට යටින් තියෙන සංඥා කෝෂයක්. ඒ සංඥාව වේදනාවටත් වැඩිය බොහොම අත්‍යන්ත සම්බන්ධකමක් තියෙනවා. අඩියම තියෙන සංස්කාර තමයි ඊට යටින් විඥානය කියන මදේ. මේක තමයි ආත්මේ හැටි. ඉතින් මේ රූපයේ යම් යම් අනිත්‍යතා තියෙනවා. නමුත් ඊට වැඩිය ඉෂ්ඨිතයි රූපයට වැඩිය ඉෂ්ඨිත ලක්ෂණ තියෙනවා වේදනාවේ වේදනාවට වැඩිය ඉෂ්ඨිත ලක්ෂණ තියෙනවා සංඥාවේ සංඥාටත් වැඩිය ඉෂ්ඨිත ලක්ෂණ තියෙනවා සංස්කාරවල නිවිඥානේ ඉෂ්ඨිතයි විඥානේ තමයි මේ ජීවිතෙන් ජීවිතයට පරිණාමය මාරු වෙමින් පුනරුත්පත්ති වෙමින් යන්නේ කියලා ඒ කෝෂ එකක් ඇතුලේ එක කෝෂයක් තියෙනවා වගේ දැන් ඔය අපේ ඒ නුවර පැත්ත විශ්වාසයක් තියෙනවා දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කරඬු හතක් ඇතුලේ එක එක කරඬු අයින් කරපුවම අඩියෙම තමයි දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒගොල්ල හිතුවේ ආත්මේ පිටම තියෙන්නේ රූපේ ඊට පස්සේ වේදනා සංඥා සංඛාර වශයෙන් <clears throat> අඩියට ගියාම විඥාන තියෙන විඥාන තමයි මදේ. විඥාන තමයි හරේ. විඥාන තමයි ආත්මය. ඒක නිසා විඥානේ දිෂ්ඨිර දෙයක් කියලා. පසුකාලීන ලියවිච්ච ඔය මේ භගවත් ගීතා වගේ පොත්වල ක්‍රිෂ්ණ විඥානයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ක්‍රිෂ්ණ විඥානය කියලා කියන්නේ ඒ ස්ථිරසාර සදා හැම තැනම පවතින හැමදේම පාලනය කරන ਸਰබලධාරී ඒකී වූ ਸਰව ව්‍යාපී වූ විඥානය. ඒකට සම්බන්ධ වෙන්න තමයි නැත්නම් ඒකට හා වෙන්නයි මේ භාවනා කරන්නේ කෘෂ්ණ විඥානයට සම්බන්ධ වෙන්නයි කියලා. ඉතින් ඒ නිසා විඥානේ ස්ථිරගතයි. ඉතින් අර සුසීමගෙන් ඒක තමයි ඉස්සලාම කඩන්නේ විඥානේ වනායි ස්ථිරද අනිස්ථිරද කියලා අහනවා අනිස්ථිරයි බන්තේ. ඒක අනිස්ථිර දෙයක් කියලා. එතකොට සරුවචනසන ඒ වගේ අනිශ්චිත වූ යමක් සැපක් පිණිස පිටයිද දුකක් පිණිස පිටයිද මොකද ආර්ය විනයයි සැප දුක තෝරන්නේ ඉස්තිර නම් යමක් සැපයි අනිශ්චිත නම් දුකයි ඒ නිසා යමක් අනිශ්චිතයි නම් ඒක දුකක් විදියට ඉතින් එවැනි වෙනස් වෙනසුළු දුක් දෙන්නා වූ දෙයකට මෙය මගේ මේ මම මේ මාගේ ආත්මය කියන්න තරම් වටිනවා. ඒක නෑයි කියන එකයි මේ සුසීම ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. ඉතින් ඒ විදිහට අර අඩියම තියෙන විඥානයේ ඉස්තිරසාර නොවෙනස් වෙන අවිපරීත දෙයක් නැතය. සුඛයක් ගැන දෙයක් නැතය. ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැතේ කියලා මේ වර්තමාන එළඹ සිටි මොහොතේම යම් කිසි කෙනෙක් විනිශ්චය කරගත්තා නම් දැක්කා නම් විනිවිද දැක්කා නම් එහෙම කෙනෙක් කවදාකවත් මේකට ඉස්සර තිබුණු විඥානයේ තොරතුරු හොයලා මේකට පස්සේ එන්න තියෙන විඥානයක් ඒ වගේ අතර විනිවිද දැක්කනම් ඊට පස්සේ එන්න විඥානයක් නෑ ඒක නිරෝධයටපත් වෙනවා එහෙම නැති කෙනෙක් තමයි ඔය පුබ්බේ නිවාසානුස්සතු ඥානයේ වශයෙන් ඔය විඥාන දිගේ ඉදිරියට යන්න පුදුමාකාර ආසාවක් දක්වනවා ඒක විශාල අద్භූත ජනක ගතියක් ඒ වගේම ආශ්චර්යවත් ගතියක් දක්වනවා එහෙම කෙනා ඒ වගේම ඉස්සරහට මොනවද වෙන්නේ කියලා දැනගන්නත් ආශාවක් තියෙනවා. ඒ ආශාව අනිවාර්යයෙන්ම පෙන්නනවා වර්තමානයේ පවතින විඥාණයට තියෙන ආශාව. ඉතින් වර්තමානයේ පවතින විඥාණයට තියෙන ආශාව කියනට නම් ඒක නීත්‍ය වූ සුඛ වූ ආත්මීය ගතියක් තියෙනවා නම් එහෙමනම් ඉස්සරහට වෙන දේ පස්සට වෙන දේ දකින්න. ඒක නිසායි මේ සුසීම ਸਰවචනාංශ ළඟට එන්න හේතුනේ යම් කිසි කෙනෙක් නිවන් දැක්කට පස්සේ ඒ පුද්ගලයා ඇයි මේ තමන් පුබ්බේ නිවාසානෝස්මත ඥාන තිරලා අහන්නට නැහැ කියන්නේ. ඇයි ආර දිබ්බ චක්කු ඥානය තිබිලා පෙර අනුන්ගේ අන්සතුන් ඇති වෙන හැටි නැති වෙන හැටි පින්වන්ත වෙන හැටි පව්කාර වෙන හැටි දිබ්බ චක්කු ඥානය ගැන නැතුව තියෙද්දිත් නිවන් දකින්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක විශාල ප්‍රශ්නයක්. අර ආත්ම දෘෂ්ටියෙන් ගැළතිලා ගත කරන සුසීමට. ඒ නිසා මේ පඤ්ඤා විමුක්ති ස්වාමීන් වහන්සේලා කියනකොට මම විමුක්ති නමුත් දිබ්බ චක්කු මට නෑ එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුස්සති ඥානයක් මට නෑ පරිචිත්ත විඥාන ඥානයක් නෑ කියලා ඒ සුසීමට කොහොමඩක් පිළිය ගන්න පුළුවන් කමක් තිබුණා. එයා හිතුවේ අනිවාර්යයෙන්ම විඥානයේ නිරුද්ධ වුණාට පස්සේ ආට හොඳ දැක්මක් ඇති වෙනවා. පෙරවිසු කඳ පිළිවෙත දිබ්බ චක්කු අනුන්ගේ ඇතිවීම නැතිවීම එහෙම නැත්නම් අනුන්ගේ හිත දැනගනි කියලා. මේ ਸਰවඥාන්ති කියනවා අනිවාර්යයෙන්ම එහෙම විය යුතු නැහැ. ඒක තමයි මේ විග්‍රහ කර දීම සඳහා ਸਰවචනාංශයේ සුසීම අඬ ඉන්නේ වර්තමාන මොහොතේ මේ පංචස්කන්ධයේ අඩියම තියෙන හිත කියන එක චිත්ත කියන தත්ත්වය නැත්නම් විඥාන කියන தත්ත්වය නැත්නම් මනෝ කියන தත්ත්වයට ගත්තාම එහි ගත යුතු හරපද්ධතියක් තියෙනවා. ඉතින් ඒකේ හරපද්ධතියක් නැත්නම් අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ කුමන කතාවක් ඉතින් ඒක නැති ඇත්තෝ තමයි ඒ කියන්නේ වර්තමානයේවත් විඥානයේ තියෙන අනිත්‍යත්වය පිළිගන්න කැමති නැති දුකගෙන බෙදලා පිළිගන්න කැමති නැති අනාත්ම බව පිළිගන්න නැමැති කැමති නැති ඇත්තෝ තමයි ඔය විවිධාකාර අద్භූත දේවල් වලට ආශ්චර්යවත් දේවල් වලට එහෙම නැත්නම් මේ මැජික් වලට කැමති වෙන්නේ. ඉතින් විඥානයමයි මැජික් කාර්යය කියලා බුදුහාමර පෙන්නනවා. විඥානේ මායාකාරය විදිහට පෙන්වන්නේ. රූපං පේන පින්දුපුව පමං රූපං රූපේ නිකන් වක්කඩ පෙන ගුලියක් වාගේ එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකක් වාගේ එහෙම නැත්නම් ඊට වේදනාව බුබ්බුලූපමා දිය බුබ්බුලක් වාගේ වතුර උඩ පහළ වෙන දිය බුබ්බුලක් වාගේ සංඥාව මරිචකූපමා මිරිඟුවක් වාගේ සංඛාරා කදලූපමා ඒක කෙහෙල් කඳක් වාගේ විඥාන මායූපමා මේ විඥාන මායාව දෙන අතීත අනාගත බැලීම කියලා කියන්නේ අනිවාර්යම වර්තමානයේ විඥානයේ ස්වභාවය දැකීම ඉක්මවන මුවා කරවන මායාවක් තමයි මේ අතීතය ගැන පුබ්බේ නිවාසානුස්සති වශයෙන් කල්පනා කරන්න හදන එක. එහෙනම් ඉස්සරහට වෙන්න දේවල් ගැන හොයන්න හදන එක. එහෙම නැත්නම් මේ වෙලාවේ අනිත් තැන්වල වෙන දේවල් හොයන්න හදනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වර්තමාන ක්ෂණය පන්නනවා යෝගාවචරකෙ පැත්තේ. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ඒක හරියටියට විනිවිදලා විදර්ශනා වශයෙන් විනිවිදලා බැලුවත් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා වර්තමානයේ මේක මායාවක් නම් ඇස්බැඳුමක් නම් එහෙමනම් මොකද්ද මේ ඇස්බැඳුමේ ඉස්සරහා වෙච්ච එකෝ පස්ස වෙච්ච එකෝ වෙන තැනක පෙන්නන විඥානයේ මායාවේ ඇති හරපද්ධතිය. ඉතින් අද ලෝකයේ දිහා බලනකොට ඒ විපස්සනාව සහ අනිකුත් ලෝකේ බුද්ධ ආගම ඇතුලේ හෝ පිට එක්කෙනෙක්වත් නැති තරම් මේකට අහුවෙලා නැති. හැම කෙනාගම හිතනවා <clears throat> මේ ඊයේ තිබුණ එක දැනගන්න හම්බුණා නම් හොඳයි. හෙට වෙන්න තියෙන එක දැනගන්න වෙනවා නම් හොඳයි. මෙතන නැතුව වෙන කෙනෙක් ගාව තියෙන එක දැනගන්න වෙනවා නම් හොඳයි. ඒක තමයි ප්‍රවෘත්ති අහනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ වර්තමානයේ ඉන්න කැමති නෑ. අනුන්ගේ කුණු කන්දල් අහන්න හරි කැමැත්තක් තියෙනවා. ඒක තමයි ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති වෙලා තියෙන්නේ. ඒකෙන් අපේ ජීවිත ප්‍රවෘත්තිය සිද්ධ වෙනවා. සංසාරය ඇදිලා යනවා ඉතින්. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම කියන එකයි. ඒ පැවැත්මට අනිවාර්යෙන් බාහිර ප්‍රවෘත්ති අවශ්‍යයි අපිට. ඒ මොකද ඒ කුණු කන්දලේ නැත්තම් මේකේ මේ මෝඩකමට පොහොර නැහැ. ඒ නිසා Taman ගැන බලන්න අනේක ප්‍රවෘත්තිය අප්‍රවෘත්ති වෙනවා. අපවත් වෙනවා කියලා කියන්නේ. ඒකට අපවත් වෙනවා. තමන් ගැන බලන්න ගත්තොත් අපවත් වෙනවා. අපවත් වෙන කියන්නේ තමන් මම ආයෙ නැති වෙනවා, දෘෂ්ටි නැති වෙලා යනවා. එහෙම නැත්නම් මාන්නේ නැති වෙනවා, ආදාව නැති වෙනවා. අපිට මේ ප්‍රවෘත්තිය තියෙනවා නම් පැවැත්වීම තියෙනවා. අද මුළු ලෝකෙම දුවන්නේ ප්‍රවෘත්ති වල. ජනමාධ්‍යෙන් තමයි මේ නලවිලි සේරම කරන්නේ. ඒ නිසා අද වැද්දෙකුටවත් එහෙම නැත්නම් ශිෂ්ටාචාරට ආපු නැති මිනිහෙකුටවත් බෑ ප්‍රවෘත්ති වලින් ගැලවෙන්න. අවාසනාවන්තම කොටස තමයි බාල ජනතාව. ඒ කියන්නේ පොඩි උන් ටික. ඒ මොකද අම්මලා තාත්තලා ඒකට දරුවෝ හේතු කරලා තියලා පෙන් කෙල කෙල ඉනවා. මොකද ප්‍රවෘත්ති අල්ල දුන්නා පස්සේ දරුවෝ නිස්සද්ද වෙනවනේ. ඉතින් ඔය සෙල්ලම කරන්න ගියාට පස්සේ ඉතින් එන પરම්පරාවට මොකද වෙන්නේ කියලා ඉතින් කාගේ සරණද? ඉතින් අපි ඊට පස්සේ ඉතින් දේශපාලනඥයන්ට බයිනවා, අහසට බයිනවා, අරේ බයිනවා, මේ බයිනවා. ඒක නිසා මේ ජනමාධ්‍යයේ තියෙන සෙල්ලමේ මේ මායාවේ විඥාන මායාව හොඳ ලස්සනට දැක ගන්න පුළුවන්. අපි එදත් කතා කරා අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කිය. අවිද්‍යාව නිසා අපි සංස්කරණය කරනවා. සංස්කරණය කියලා කරන කොටසක් ගන්නවා කොටසක් අයින් කරනවා. ඇති දේ ඇති හැටියෙන් කවදාකවත් අපට ගත්තොත් ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ අතපල්ලේ වැටෙනවා වගේ. බය අඩුකමක්. අපි ඒකට සකස් කිරීම කරනවා. මගේ කර ගැනීම කරනවා. මගේ ගඳ ගස්සගන්න අපි ඒක විවිධාකාරයෙන් ලෝකේ තියෙන දේවල් සකස් කිරීම කරනවා. ඒ සකස් කිරීම වලට සංස්කරණය කියලා කියනවා. ඒක ලේසි වැඩේ තමයි මේ නාඩගමකට කෙනෙක් වෙස් ගන්නන වෙලාව. අංග සංස්කරණය කියලා කියන්නේ ඒකට තමයි. අංග සංස්කරණය කරාට පස්සේ ආනලුවෙක් බාටපත් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ගිහිල්ලා ඒ වේදිකාවේ ඒ භූමිකාව රඟපානවා. ඒ සංස්කරණය කරන්නේ නැතුව ගත්තොත් ඒ දැන් නාට්‍ය රංගපාණ්ඩ නාට්‍යයට වේශ නිරූපණය කරන ඉස්සෙල්ලා සාමාන්‍ය විදිහට ඇඳුම් ඇඳගෙන නාටකම් කරනවා හරියට පුරුදු වෙන වෙලාවට කිසිම රසයක් නැහැ. මොකද්ද මේ විකාරය කියලා පේන්නේ. ඒ වෙලාවට යා අංග සංස්කරණය කරාට පස්සේ ඉතින් අන්න වැඩේ යනවා. ඒ අංග සංස්කරණය ඉදි කරන්නේ ඒ දේවල් අතර ස්වභාවය වෙනස් කරලා වෙනස් තත්වයකටපත් කරනවා ඊට පස්සේ කියනවා තාත්වික රංගපෑමක් කියලා. ඒ කියන්නේ හරියටම බොරුව කෙරුවට පස්සේ කියන එක බොහොම තාත්විකයි කියලා. රංගපෑම හරියටම කරපෙන්නාට කියනවා තාත්වික රංගපෑමන් අතර පළවෙනි එකල ඡන්දෙත් දෙන සම්මානත් පූදා කරනවා. ඒ කියන්නේ ඌත් කාලා බලපු එකත් කාලා සම්මාන දීපු එකත් කාලා සීළු දිනාම සතුටින් සමාත් ගේම නාටකම સમાપ્ત වෙනවා. තාත්වික සංගපෑවයි කියලා කියන්නේ හරියටම බොරුව කෙරුවයි කියන එකයි. මේ සංස්කරණයෙන් තමයි මේ අවිද්‍යාව පදනම් වෙච්ච සංස්කරණයෙන් තමයි අපකරා පැමිණෙන ප්‍රകൃතිය අපි සංස්කරණය කරන්නේ. මෙන්න මේ සංස්කරණය කරපු එකෙන් පස්සේ පතරමයි විඥානය නිසා විඥාණයට කවදාකවත් ඇති ඇති දකින්න බෑ. මොකද විඥානයේ පෝෂණය ලබන්නේ සංස්කාරවලින්. ඒ නිසා සීමිත සංස්කාරයන්ගේ පෝෂණය ලබන විඥාණයට අඩු ගන්න සදාචාරයවත් තේරුම් ගන්න පුළුවන්ද කියලා දාර්ශනිකව ප්‍රශ්න කරනවා. සදාචාරය කියලා පෙන්වන්න හදනවා හැබැයි දවල් මිගිල් රෑ දනියෙල් තමයි ඒ සදාචාරය. පුළුවන්තරම් සෙනග ඉස්සරහින් දැති බුදුම සදාචාරයක් තියෙනවා. නමුත් අයින් වෙච්ච ගමන් පිටපැත්ත හැරිච්ච ගමන් මේ සදාචාරේ වග වෙන්න අමාරුයි. අපේ සදාචාරය අපිට බලන්න පුළුවන් හීන ලෝකේ. හීනදී තමයි පේන දේවල් වල තමයි ඔන්න හිතේ ප්‍රകൃතිය මතුවෙන්නේ. ඒක කියා ගන්න බැරි තරම් විල්ලැජ්ජයි. එතෙන්දී නෑ විඥානයේ තේරිලක් නෑ. අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් පේන අපි දන්න හීනේ ඉන්නකොට ඒක අවිද්‍යාවක් තියෙන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ හීනෙන් ප්‍රබුද්ධ වෙච්ච පිබිදිච්ච පළවෙනි කෙනා. උන්වහන්සේ දන්නවා මේ හීනේ ඉඳලා අනිවාර්යෙන් නිඳේ ඉන්න එපායි. ඊට පස්සේ පිබිදුනා කියන වචනේ තමයි බුද්ධ කියන වචනේ තමයි බුද්ධ ඇවිල්ලා තියෙන නිසා සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ සදා ගෝතම සාධකා ශාවකා යේ සම්දිවාච රත්ත්‍ංච නිච්ඡං බුද්ධ ගදාසති අපි මේ බුද්ධ ශ්‍රාවකයෝ කියලා අපි කියන්නේ බුදුහාමුදුරුවෝ වගේම මේ හීනෙක ඉන්න බව, මායාවක ඉන්න බව, නාඩගමක ඉන්න බව, භූමිකාවක ඉන්න බව දැනගෙන ඊට පස්සේ නැත්නම් හීනෙට අවදි වෙලා මේ නාඩගමෙන් ප්‍රകൃතියටපත් වෙච්ච කෙනා. ඉතින් ඒක ප්‍රകൃතියටපත් වෙන්න අනිවාර්යයෙන්ම විඥානයේම ජාතක දරුවෙක් වෙන ඒ චිත්තේම ජාතක දරුවන් වෙන චෛතසික පිළිබඳව හොඳ අවධියක් තියෙන්න ඕනේ දැනගන්න ඕනේ ඒකේ ෂට ගති මායාවී ගති වංචනික ගති දැක්කට පස්සේ විතරක් හිතා ගන්න පුළුවන් මේ විඥානයේ ඒ චෛතසික මාර්ගෙන් නැත්තම් චෛතසික හා අතිනත් බැඳගෙන මේ කරගෙන යන ගමනේදී මුහා කරගෙන අපි මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කීක වටවලල්ලේ අරගෙන යනවා අත් දෙක බැඳගෙන. ඉතින් අපි හිතනවා මේක රසවත් සාරවත් ගමනක් කියලා. ඒකවල අපි යන ගමනේ යන්න යන්න අපිත් එක්ක යන්නේ කට්ටිය කියනවා මහා මෝඩයෝ අපි දකපොදේ ඒ ඇත්ත දැක්කේ නැහැ නේ කියලා. ඒ කියන්නේ අපි දකින්න හීනේ ඒගොල්ලෝ දැක්කේ නැහැ කියලා. අපි කියනවා අපි දකින්න හීනේ බොහොම හොඳ එකක්. ඒගොල්ලෝ දකින්න එක හොඳ නැහැ කියලා. ඉතින් අපි උසස් ඒගොල්ලෝ පහත් නැත්නම් ඒගොල්ලෝ හොඳ හීන දකින්න කට්ටිය අපි නරක හිණ දකින්න කට්ටිය අපි පහත් ඒ උසස් කියලා කියනවා මේ සම්පූර්ණ අර සංස්කරණය විසින් සකස් කරන ලද තෝරන ලද ධාතු කොටාස මතින් ඇති කරගත්ත විඥානය. ඇති ඒ නිසා මේ විඥානයේ කියන එක කෝෂ නියාමයේ අනුවුණත් බැලුවොත් චෛතසික වල පිටිපස්සේ ඉන්නේ. එහෙම නැත්නම් මායාකාරයා ඒ කරන විඥාවේදී ඒ විඥාවල් ඔක්කොම හොරබරුකම් අස්සේ තමයි ඇස් බැඳුම් අස්සේ තමයි කෙරෙන්නේ. ඉතින් මේ විඥානේ අල්ලන්න බැරි විඥාණයට විඥානේ අහුවෙන්නේ නැහැ. ඒක උපමාවක් විදිහට කියනවා අපේ ඇහැට මුළු ලෝකෙම දකින්න පුළුවන් උලාට ඇහැට කවමදාකවත් මොන්නම ක්‍රමයකින්වත් ඇහැ දකින්න බෑ. ඇහැ දකින්න නම් අපිට ආදාසයක් අවශ්‍යයි. ඒකම ලෝකේ ඊ타ත්ම ශක්තිමත් කයියම කඩුව අරගත්තොත් ඒ කඩුවට ඒ කඩුවේ මුවාත කපන්න බෑ. ඒ කඩුවේ ඕන දෙයක් කපන්න පුළුවන්. ඒක නිසා අපිට විඥානේ කවදාකවත් චෛසිකයන්ගේ ආධාරයෙන් තොරව දකින්න බෑ. සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ ඒ නිසා බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ගෙබීලයි කියලා පරහින්දුවක් තියෙන. Tamanගේ සෝබාලංකාරේ කොච්චර වුණත් කවම කවදාකවත් මතක තියාගන්න අපි ඒක දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ එක්ක ෆොටෝ එකකින් <clears throat> එහෙම නැත්නම් කණ්ණාඩියකින් ඉතින් අනුන් අපිට දක්වන පිළිබිඹුවකින් නිසා කවදාකවත් <clears throat> ඇහැට ඇහැ පේන්නෙත් නැහැ මූණට මූණ පේන්නෙත් නැහැ වගේ විඥාණයට කවදාකවත් විඥානයේ රඟ රංගනය භූමිකාව දැක ගන්නත් බෑ එයා හැදිලා තියෙනෙත් ඒක වසංගාගෙන ජීවත් වෙන්නේ අර මොනර රටනකොට පස්ස හංගගෙන ඉන්නවලු වැඩි වැඩියෙන් නටන්න නටන්න මොනර පස්ස පේන්නේ නැති වෙන තමයි රංගපාන. මේ වගේ විඥානයේ ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න විඥානේ හැංගෙනවා. ඉතින් දකින්නවා කියනකොට අහනවා කියනකොට ගන්ධ රස පහස විඳිනවා කියනකොට <clears throat> හැම වෙලාවෙම විඥානේ චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවා විඥාන වශයෙන් තද්ද රංගනයක ජීවත් වෙනවා. එතකොට අපි මේ රංගනය බලන මිසක්කා අපිට විඥානයේ විඥාන වශයෙන් කොටු කරන්න අමාරුයි. ඒ තාක්කල් අපි මේ භවයේ පුරා අපි තිරිසං ආත්මේ ඉඳලා අන්තිම බ්‍රහ්ම ලෝකේ ලක්වක් කොහේ කැරකුණත් විඥානේ ගැටෙන් ගැලවෙන්නේ. ඒ සාධාරණචනසේ පහළ වෙන්නේ ඉස්සල්ලා මේ විඥානේ ස්ථිරයි, සාරයි. හැමතැනම පැතිරලා තියෙනවා. හැමදේම මුල කියලා හිතාගත්ත කිසිම කෙනෙකුට විඥාන චක්‍රෙන් එහා පැත්තේ භව චක්‍රෙන් එහා පැත්තක් ගැන හිතන්න පුළුවන් කමක් තිබුණේ. ඒගොල්ලෝ හුඟක් දක්ෂව තිබුණා එක එක බ්‍රහ්ම තල වලට යන. එක එක දිව්‍ය තල වලට යන. නමුත් ඒ සියල්ලම ਸਰුවචනාංශේ බෝසත් කාලයෙන් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ තමයි මේ කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂීව හොයන්න පටන් අරගත්තේ මේ මායාකාරය. ඒකයි නිවන් දකපු ගමම අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං කියලා එතනදී උන්වහන්සේට විඥානය දැක් ගන්න පුළුවන් උනේ සංස්කාර සමතෙන් පස්සේ. සබ්බාතේ පාසුකා බග්ගා විසංකාරං ගතංච විසං විසංඛාර ගතං චිත්තං හිත විසංඛාරයෙන් තොර කරාට පස්සේ තමයි හිතේ ස්වභාවය. විඥානේ කොටු කරන්න ඕනේ. තනි කරනකොට විතරක් අඩු ගන්න විඥානේ දැක්ක නැත්නම් තනිකම දැනෙනවා. කොටු වෙච්ච බව දැනෙනවා. පාළු ගතිය දැනෙනවා. ඒකාකාරී ගතිය දැනෙනවා. නිබ්බිදාව දැනෙනවා. භාවනාවේදී මෙතන ඉන්න සෑම සියලු දෙනාටම ඒ නිබ්බිදාව තන්නිකම පාළු ගතිය දැනෙලා තියෙන හැම වෙලාවෙදීම කරන්න මොකද්ද ඒක කඩලා හයියෙන් හුස්ම අරගෙන එක්ක නැගිටලා ඇස් දෙක අරලා අර කිරීගෙන යන භාවනාවට බාධා කරනවා. භාවනා කරන්නත් බෑ වෙන කාටවත් එක්කෙනෙක් වෙනුවෙන් කඩන්නත් බෑ පිට කාටවත්. කඩන්නෙම ඒ විඥානය කොටු වේගන එනකොට තනි වේගන එනකොට ඒකාකාරී ගතියක් තමයි දැනෙන්නේ. පාළු ගතියක් තමයි දැනෙන්නේ. ඒ තනි වෙච්ච ගතියක් තමයි දැනෙන්නේ. කොටු වෙච්ච ගතියක් තමයි. ඒකට අපි වහාම ඒක නැති කර ගැනීම සඳහා নানা ප්‍රකාර ප්‍රයෝග කරනවා. ඒකෙන් පේන තියෙන බහන හරියටම හරියනවායි කියන එක. හරි ගියාට අපේ තියෙන තර්ක ඥාණයෙන් අපේ තියෙන යමක් කමක් කරන්න පුළුවන් ගතියෙන් කරන්න අර එන එක කඩලා දානවා. හැදෙන්න දෙන්නෙම නැහැ. මොකද විඥානේ කැමති නැහැ විඥානේ ස්වභාවය ප්‍රകൃතිය හෙලි වෙනවා. හෙලි වෙච්ච දවසේ විඥාණයට ඉන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක ගලවනවා අර කෝසෝල එක එක එක එක ගලවන්න වගේ කායानुපස්සනාවේදී කරන්නේ ඇහ කන දිව නාසය හිත කියන මේව ඔක්කොම හිරිවටනවා. එහෙම නැත්නම් රූප පේන්නේ නැත්නම්කට යන්න කියනවා එහෙන් රූප කණු දෙනුවක් කෙරෙන්නේ නැහැ. නිස්සද්ද තැනකට ගිහිල්ලා කන මනුස්සය කන වහන්න බෑ ඇස් දෙක වගේ. නිස්සද්ද තැනකට යන්න කියනවා. නාසයයි දිවයි ක්‍රියාවත් කරන්න එපයි කියනවා. ඊට පස්සේ කයත් සචේතනිකව මොකක්ක් කරන්න එපයි කියලා. කය හේම තැම්පත් කරලා තියන්න කියනවා. අචේතනිකෝ හුස්මවත් සසංකාරිකෝ ගන්න එපා. අසංස්කාරක හුස්ම වැටෙන්න ඇරලා හිත පිටතෙන් වලට නොයින් ඒකටම එල්ල කරන්න කියනවා. එල්ල කරපුවාම දැන් විචල්්‍ය සාධක 6න් හතරක්ම පහක්ම කොටු වෙනවා. ඇහැ ඒක කොටු කරනවා, හිර කරනවා, කන, නාසය, දිව හිතත් අපි බලනවා පිට යන්න දෙන්න තු පුළුවන් තරම් ඒ අසංස්කාරය උසිතන හුස්මෙම නතර කරන්න. එච්ච අපි ඒක කියන සත්‍ය පිහිටේ කියලා. ඒ කියන්නේ විඥාණය නැත්නම් අපි කියන හිත තමෙනී කරන හිත භාවනා හිත අරමුණටම මූණට මූණ දාලා හිටනවා. ඒකට කියනවා සතියේ තියෙන වැටහෙන ගතියක් තමයි සතිය පිහිටියා නම් Tamanට බලන්න ඕන දෙයට මූණට මූණ දාලා හිටිනවා. අපිලාපන ලක්ෂණ ඒ වගේම පොලාපණින්නේ නැහැ අරමුණේ දුවන්නේ නැහැ අරමුණට කිඳා බහින ගතිය තියෙනවා රසයේ වශයෙන් අර සතිය පිහිටනකොට කොච්චර බාධා තිබුණත් හුස්ම නම් ඇල්ලුවේ නැවත නැවතත් නැවත නැවතත් හුස්ම දැක ගන්න පුළුවන් ගතියටපත් වෙනවා. එතකොට ඒ තමන්ට තේරෙන පටන් ගන්නවා පිට පිට යන්නේ දැන් ආරක්ෂා ගතියක් වෙනවා. එතකොට මේ අරමුණකටම එකම අරමුණට මුහුණ දාලා තබා ගැනීම කියන සතිය ආරම්භක යෝගාවචරගේ සතිය පවත්තන්න බැරි පවත්තන එක විශාල භාවනාවක් වෙලා තියෙන ප්‍රයත්නක් වෙලා තියෙන්නේ මේ අරමුණු මාරු කිරිල්ලෙන් තමයි හිත විඥානය මෙතෙක් කල මේ නාඩගම අරගෙන ගියේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් පැන පැන පැන පැන පිස්සු අඳුරෙක් වගේ රිලෙවෙක් වගේ කිසිම විදියකට න්‍යාය පත්‍රයක් නැතුව පැන පැන පැන පැන යෑමෙන් තමයි මේ දුක වැහිලා තිබුණා. දැන් ਸਰවචනාංශයේ මේ දුක්ඛ හෝ නිරෝධ සත්‍ය හෝ ලබා ගැනීම සඳහා ඉස්සල්ලාම රූප ධර්මයකට යොමු කරලා අනෙකුත් ඉන්ද්‍රිය ධර්ම ටික රූප කිව්වට මෙතන පොට්ටබ්බ රූපෙමයි ගන්නෙ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප නතර කරලා හිත පිට යන දිනතු හරියටම තියලිවලා අපි හිතමු මුණට මුණ දාලා වගේ තියාගෙන පුළුවන් සත්‍යයක් ඇති කරගත්තයි කියලා. අර මුණට අර මුණට මුණට මුණ දාලා ඉන්න සතියක් ඇති කරගත්තාට පස්සේ විඥාණයට පිට යන දෙන්නේ නැතුව මේ වෙච්ච එක ගැන සතුටු වෙන්නෙත් නැතුව කනගාටු වෙන්නෙත් නැතුව අඩු ගන්න ඇහෙන් රූප නැත්තම් හිත රූපවත් බලන්නේ නැතුව මතුණත් ඒක ගැන අබිරමණය කරන්නේ නැතුව ඛණ්ඩ සද්ද නැහැ වුණා දිබ්බසෝත ඥානෙ පහළ වුණායි කියලා ඇහෙන දේවල් බාර ගන්න යන්නේ නැතුව නාසයට දිවට එන දේවල් නැතුණත් හිතෙන් එන දේවලුත් බාර ගන්නතු අපි හිතමු අරමුණේම හිත පැවැත්වුවයි කියලා අරමුණු මත රස අරමුණෙන් අරමුණට පයින්නකොට තමයි අරමුණු රස ආවුස් වෙන්නේ. එකම අරමුණේ ඉන්නකොට නීරස වෙනවා. ඒක චතුරාර්ය සත්‍ය වගේ සත්‍යයක්. නමුත් යෝගාවචරයට වෙන්නේ භාවනා නීරස වෙනවා වගේ. ඒකයි මෝඩකම කියන්නේ. ඒකට අපි බණ අහන්න ඕනේ. ඒක අපි ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එකම අරමුණේ හිත පවත්නකොට බුදුරජාන් වහන්සේට ඕන කරන්නේ අපට ඒ අර තණ්හාව වෙනුවට තණ්හාව කියන්නේ සංසාරේනේ. දැන් නිබ්බිදා පහල වෙනවා. නිර්වින්දනයක් පහල වෙනවා. රස නැති ගතිය. ආ ඒක හොඳම ලකුණක් තමයි මේ භාවනාවටම එකම අරමුණකටම හිත දාලා හිත කොටු වෙන ගතිය. විඥානේ කොටු වෙන ගතිය. ඒ කොටු වෙන ගතිය එනකොටම Tamanටත් දැනෙන පාළු ගතිය. තනි වෙච්ච ගතිය. අසරණ ගතිය. ඒකාකාරී ගතිය. නීරස ගතිය. මෙන්න මේක භාවනා කරන අය අත්දකින්නේ නැති කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක භාවනාවේ දියුණුවක් ප්‍රගමනයක් කියන එකට අර්ථකථනයක් එන්නේ නැහැ. ඒ විදිහට දන්නේ නැති වුණොත් එයත් කරන්න හදන්නේ භාවනා කරගෙන යනකොට අපි හිතමු ආනාපානි කරනවා එහෙම නැත්නම් බිම්බි මහැකිලිම කරනවා එහෙම නැත්නම් වෙන මොකකට කරගෙන යනකොට අරමුණ එපා වෙනවා. එපා වෙච්චාම හිතනවා මේ අරමුණ මට ගැලපෙන්නේ මේ අරමුණ මාරු කරන්න ඕනේ. මේ ගුරුවරයා මාරු කරන්න ඕනේ. මේ භාවනා මධ්‍යස්ථානේ මාරු කරන්න ඕනේ කියලා ඒව වෙනස් කර කර වෙනස් කර කර ඉතින් වටවලල්ලේ අවිජය. සාමාන්‍ය ලංකාවේ භාවනා කරන කෙනෙක්ගෙන් අහුවොත් එයා බුද්ධානුසීතියත් කරලා තියෙනවා, මෛත්‍රියත් කරලා තියෙනවා, අසුබෙත් වඩලා තියෙනවා, ලයිස්තුව කියලා ඉවර වෙන්නම් පැය භාගයක් විතර යනවා. ඇහුවොත් කොයි එකද තේරෙන්නේ කොයි එකද වැටහෙන්නේ කොයි එකේද ගැඹුරට බහින්නේ කියලා එහෙම අදහසකින් මේ භාවනා කරන්නේ මේ ලයිස්ට් වල තව තියෙනවද ඒකත් කියලා දෙන්න කියන එක විතරයි කියන්නේ 40ක් මම කරලා තියෙනවා සමසතරිස් කර්මස්ථානම කරලා තියෙනවා 41ක් එහෙම ඔබ වහන්සේ දන්නවනම් මට පුළුවන් නිවාඩු දාලා එන්න. ඒක කියලා දුන්නොත් ආයේ මගේ ලයිස්තුවට තව එකක් එකතු වෙනවා. එහෙම නැත්නම් මේ වම් දකුණ කියලා ගෙව තුනක් ඉගෙනමදි ඔසවනවා දබනවා යවනමදි තව එකක් වැඩි කරගන්න පුළුවන්. මම දැන් හතර පියවරක් දන්නවයි කියනවා ගිහිල්ලා සාතිකේ. ඉතින් ඒක දැනගත්ත පස්සේ පස්වෙනි පියවර හයවෙනි පියවරත් තබන හැටි කියලා ඉව තමයි මේ ලයිස්තුව කියන්නේ. ඉතින් මේක වෙන්නේ අර හිත විඥාණයට අභිරමණය කරන්න ඉඩ සලසලා දෙනවා. ඉතින් ඒක නිසා ඒක සරුවචනාසත් උපක්‍රමයක් විදිහට සමානට පාවිච්චි කරනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් බුද්ධහනුස්සිතේ වඩනකොට උන්වහන්සේම දොරටු නමයක් කියලා දෙනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ ඊට පස්සේ මොකද ආධුනික හිත තනි අරමුණේ හිටින්නේ නැහැ. දඟලන්නේ ඒ දඟලන්න ඇරලා ಗುಣ නමේ දඟලන්න ඇරලා අහන කොයි එකටද හිත වදින්නේ? කොයි එකටද හිත yaadෙන්නේ ආයක දිගේ යන්නේ? නමෙන් පටන්ගෙන ඒකට බාස්සනවා. කුට්ටාස ගත්තෝ ශරීරේ 32ක් අල්ලලා දෙනවා. 32ම ඉගෙන ගන්න කියන. ආ 32 නික කොයි එකද රසවත්? නැත්නම් කොයි එකද හිත බහින්නේ ආයක දිගේ යන්නේ? මෛත්‍රී උගන්වනකොට කියනවා අවේරෝහමි අභ්‍යාපජ්ජෝහමි අනීගෝහමි සුඛී අත්තානම් පරිහරම් කියලා මම වෛර නැත්තේක් වෙම්මා කායික රෝග නැත්තෙක් වීම, මානසික රෝග නැත්තෙක් වීම, ලැබුවා වූ ජීවිතයේ සෝසේ පරිහරණය කරන්න එක හතරක රමණය කරන්න දෙන එකල අල්ලා ගන්න කියන කොයි එකද රසවත්. ඒක දිග යනවා. ඒ වගේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා කොයි එකද හිත ස්වභාවයෙන් අල්ලන්නේ. ආ ඒක දිග යනවා. නිසා ඉස්සල්ලා නිකන් පොනීලයක් වගේ කට ලොකු තැනකින් පටන් අරගෙන එන්න එන්න එන්න පුංචි කරන්නේ මේ විඤ්ඤාණය දෙන ඉඩකට සීමා කරගෙන සීමා කරගෙන යනකොට ඒ විඤ්ඤාණේ කොටුවීම සිදුවෙන්නේ එකම අරමුණක බොහෝ වෙලා පැවැත්වීමෙන් තමයි. එතකොට පැති කීපයකින් ඒ මේ චිත්තානුපස්සනාව කියන එක සිද්ධ වෙනවා. නැත්නම් ප්‍රති කීපයකින් ඒකේ ප්‍රගමණය බලන්න පුළුවන්. එකක් තමයි තමන් අර ඉස්සරහින් තියාගත්ත අරමුණ අපිට ආනාපාන කියලා ආනාපානෙ එක දිගට බලනකොට ඒක ඇති වෙන විපරිණාමය බලන්න පුළුවන්. කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. දෙක ඒක බලන ඉන්නකොට කොච්චර කැඩි කැඩි යනවද නැත්නම් අඛණ්ඩ සතියක් සහ සමාධියක් තියනවද කියලා බලන්න පුළුවන්. විපස්සනා කරනකොට ඒ විදිහට අරමුණේම ආනාපානෙම හිත පවතිනවා. එnde ende ende ende Tamanට අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. දැන් නම් මේ සමහර වෙලාවට හිතන දැන් නම් ඔන්න මට ආනාපානේ විනාඩි 10 15 20 එක දිගට පවත්වන්න පුළුවන්. අන්නේ පවත්වාගෙන යනකොට ඉස්සරහට යනකොට මේ ආනාපානේ හොඳට හිත පවතිච්ච සද්දක් තියෙනවා කැඩෙන්නේ නැතුව යනවා. වේදනාව වගේ එකක් දැනෙනවා කැඩෙන්න නැතුව යන්න පුළුවන්. හිතවිලි වගේ එකක් තියෙනවා කඩා ගන්න නැතුව යන්න පුළුවන්. ආන්නේ විදිහට මේ වගේ අපි තේරුම් ගන්නවා ඒ සතිය එහෙම නැත්නම් සමාධිය දිගට පවත්වාගෙන යනකොට කොච්චර අවුල් පාස තිබුණත් අතුරු මාර්ග තිබුණත් මේ මූල කර්මස්ථානයේ තියෙන සම්බන්ධය දිගට බලාන යනකොට ඉnde ඉnde ඉnde ඉnde මේ මූල කර්මස්ථානීය දිගට පවතිනකොට ඇති වෙන වෙනස්කම් වලට කියනවා විපරිණාමය කියලා. ඒ විපරිණාම ක්‍රම දෙකකට පෙන්නනවා. එකක් තමයි අපි ගත්තොත් ආස්වාද ප්‍රසවාසය කියලා. ආස්වාද ප්‍රසවාසයේ සටහන් පෙන්නනවා. හුස්ම ගන්නවා කියන්නේ ඔන්චිල්ලාවක් පැද්දෙනවා වගේ එකක්. එහෙම නැත්නම් නූලක් යහට මෙහාට යනවා වගේ. නැත්නම් දිය රෝදයක් කරකෙන්න වගේ. නැත්නම් අටේ ඉලක්කම අඳිනවා වගේ. ඔය එක එක එක එක සටහන් පෙන්නනවා. කවදාකවත් දෙකක් එකක් දෙසරේ පෙන්වන්නේ. ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා සටහන් වල වෙනසක් වෙනවා. මේ සටහන් වල වෙනස් වීමට තමයි ආකාරය කියලා කියන්නේ. එක සටහන කියලා අනෙක් සටහනට මාරු ඒක නිකන් නිශ්චල ඡායා රූපයක් සහ චරණ චිත්‍රයක් වගේ. චිත්‍රපටියක් වගේ. නිශ්චල ඡායක තියෙන ඒක බලනකොට පේන හරස්කල. නමුත් වීඩියෝ පටික බැලුවොත් ඒ හරස්කඩ වෙනස් වෙයි වෙනස් වෙයි යනවා. ආන්නේ විදිහට මේකේ සටහන් සහ ආකාර කියන දෙක දැක ගන්න අසුළු ආස්වාස් ප්‍රසවාසයේ බලාගෙන හිටියොත් එnde end end end end ඒ ආස්වාසේ සහ ප්‍රස්වාසයේ තියෙන ඒ ගති ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ හොඳට දැක ගන්න පුළුවන් වෙනවා සෑම සටහනක්ම සෑම ආකාරයක්ම ඒ ආකාර තමයි අපි ඔය බුද්ධ දේශනාවෙන් උපුටා දක්වලා 11 ආකාරයක් තියෙනවායි කියලා කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියලා ආකාර තුනයි. ගොරෝසු හුස්ම සහ සියුම් හුස්ම කියලා එකක් පෙන්නනවා. ළඟ හුස්ම සහ දුර හුස්ම කියලා එකක් පෙන්නනවා. ඇතුලේ වැටෙන හුස්ම සහ පිට වැටෙන හුස්ම කියලා එකක් පෙන්නනවා. ඕම් ප්‍රියමනාප ප්‍රනීත හුස්ම සහ අප්‍රියමනාප හීන කියලා එකක් පෙන්නනවා. ඉතින් මේ ඔක්කොම දැක දැක දැක දැක යනකොට ඒක හුස්මම විපරිණාමයට යනකොට ඒ වැඩි වැඩියෙන් ඒ පැතිකඩවල් දකින්න දකින්න අපි කියනවා සටහන් සහ ආකාර වැඩියෙන් දකින්න දකින්න දකින්න අර දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා වගේ අර අරමුණ එපා වෙන ගතියක් එන්න පටන් ගන්නවා. නීරස වෙන්නයක් එන්න පටන් ගන්නවා. නිදිමත ගතියක් එන්න පටන් ගන්නවා. කම්මැලි කරන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකාකාරී ගතියක් එන්න පටන් ගන්නවා. තනි වෙච්ච ගතියක්, පාළු වෙච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒව නාම ධර්මනේ. ඒ නිසා මේ මේ මාරුව මේ රූප ධර්ම දිගේ එකක් අල්ලන බොහෝ වෙලා ඉන්නකොට මේ ඒ ඒ අතරමැදි නාම ධර්ම වල හොල්මන් කරන පටන් ගන්නවා කම්මැලි නීරස ඒකාකාරී නිදිමත ගති කියන එක එක සැරෙන් නම් අල්ලන මේ ලෝකේ කවුරක්වත් නැහැ. නමුත් එක සැරයක් දෙසරයක් තුන් සැරයක් ආවට පස්සේ කමඨාන් සුද්ධ කරනකොට ඒක සුද්ධ කරගත්තොත් මේක බලාපොරොත්තුෙන් ගියොත් මේ නීරස ගති කම්මැලි ගති ඒකාකාරී ගති ඒකේ එච්චර හානි කරන්නේ උපමාවක් විදිහට අපි දන්නවනම් යම් පැතිකඩක පළාතක වසූරිය තියෙනවයි කියලා අපි වසූරිය එන්නත අරගෙන ගියොත් ප්‍රතිදේ ප්‍රතිශක්තිය හැදිච්ච නිසා අපිට වසූරිය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දන්නේ නැතුව ගියොත් වසූරිය හැදෙනවා. ඒ වගේ තමයි මේ නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම කියන එක අපි දැනගෙනම භාවනාවට වාඩි වුණොත් හොඳට සක්මන් කරලා එතකොට අපි දන්නවා අරමුණ tempat වේගන, සියුම් වේගන, තුනී වේගන යනකොට මේ නානාවිද බහුරු කෝලං එනවා. ඒ බහුරුකෝලං කොයි එකවත් ආනාපානෙම මූල කර්මස්ථානෙම කරගෙන යනකොට අන්නර නීරස වේගන එනකොට එනකොට වෙන්නේ මොකද්ද? රූපස්කන්ධයාගේ තිබුණ බාධාව. රූපස්කන්ධයාගෙන් තිබුණු කාංකරච්චල් අවුල් පාසේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ස්කන්ධ පහෙන් එකක් හිරිවට ගත්තා වෙනවා. හිත අපි කියන රූපස්කන්ධේ වශී කරගත්තයි. වශී කරගත්තයි කියලා කියන්නේ ඒක නැති වෙනවා කියන එක නෙවෙයි. ඒකේ ගොජ දාන ගතියක් නෑ. ඉහළ පහළ යන ගතියක් නෑ. උච්චාවච ගතිය නැතිලා එහෙමම තැම්පත් වෙන ගතියක් එනවා. ඉතින් මේ තැම්පත් වුණාට පස්සේ මේ රූප ධර්ම වල තැම්පත් වුණාට පස්සේ දැන් ඔන්න හිත ක්‍රමයේ නාම ධර්ම වලට යනවා. ඉතින් මුලින්ම මතුවෙන්නේ එපා වෙන කම්මැලි වෙන නීරස ගතිය. නමුත් ඒක ලෑස්ති වෙලා ගිහිල්ලා කවදා හරි හොඳටම අරමුණ සංසිද්ධාත්යේදී මොනම දෙයකින්වත් ඒක කරදර වෙන්නේ නැතුව, කරදර කරන්නේත් නැතුව, නීරස ගතිය ආවත් මේක හරි පාර කියලා හිතාන. මැද මාවත කියන ගියොත් සමාහට ප්‍රීති සුඛ පහළ වෙන්නත් පුළුවන්. ඒකටත් අහු නොවුනොත් ඒ කියන්නේ වේදනාවටත් සුඛ වශයෙන් අහු නොවුනොත් ඒ යෝගාවචරයට වේදනා සංඥා සංඛාර කියන මේ චෛතසික ටික දැක ගන්න පුළුවන් වෙනවා. මේ චෛතසික 52කින් 52ක් කියලා අපි අටුවාවෙන් තමයි උපුටා ගන්නෙ ත්‍රිපිටකයේ තියෙනවා අවුස්සලා බලලා තමයි ඒ අටුවා 52යි කියලා කියන්නේ. හැබැයි සරුවඥ දේශනාවේ නෑ 52යි කියන්නේ. සරුවඥ දේශනාවේ තියෙන්නේ සිද්ධි වෙච්ච වයිදි වෙලා ලක්වලා තියෙනවා. ඒකතු කරලා අහුලලා තමයි කරල් අහුලනොයි කියලා කියන්නේ. කරල් අහුලලා තමයි 52 හදලා තියෙන්නේ. ඒ 52කින් වේදනාව ඉතාමත්ම තදින්ම සංසාරයට සම්බන්ධ වෙන්න නිසා ඒක වෙනමම ස්කන්ධයක් විදිහට පෙන්වනවා. වේදනා ස්කන්ධේ ඊට පස්සේ සංඥා ස්කන්ධයේ එක එක චෛතසිකයක් ඊට පස්සේ ඊටු 50ම සංස්කාර වල වැටෙනවා ඉතින් මේ තුනෙන් එකක් අර රූප ධර්ම ගෙවම් කරපු එකන මේ තුනෙන් ඊගාට දෙන එක බොරුවලක වැටෙනවා එක්කෙනෙක් ගිහිල් වල වේදනා ස්කන්ධය අහුවෙනවා තව කෙනෙක් ගිහිල්ලා සංඥා ස්කන්ධය අහුවෙනවා තව කෙනෙක් ගිහිල්ලා සංස්කාර ස්කන්ධය අහුවෙනවා සමහරට මිශ්‍ර චරිත තියෙන්න පුළුවන් ඉතින් ඒ නිසා රූප ධර්මෙන් හොඳට ගෙවම් කළා ඒ තිරේ අයින් කරලා ඊගාවට එන දේ බලාගෙන හුඟ වෙලාවක් ඉන්න ඕනේ. ඊගාවට Tamanට ඉස්ස Tamanගේ ආවේනික එහෙම නැත්නම් Taman ගෙන ආපු චරිත ලක්ෂණ ඒවට කියනවා උපනිෂේ සම්පatti කියලා. ගෙන ආපු දේ අනුව සමහරු ඒ වින්දනයන් වලට අහු වෙනවා. උදාහරණයක් වශයෙන් කයේ විවිධාකාර පා වෙන ගති, එහෙම නැත්නම් බර ගති, හැලු ගති ආදී ඒ කයේ වේදනා විඳීම් කියලා කියන්නේ ඒවට අහුවෙලා ඉතින් එයා එයාට තේරෙන පටන් අර ගන්නවා මේ භාවනාව හරි වුණාට සතිය තිබුණට නැති තරම් නැති බලාපොරොත්තු වෙච්ච තරම් වේදනාවට පටන් අර තව සමහරකට හඳුනා ගැනීම පෙර වෙච්ච දේවල් පේන්න පටන් ගන්නවා ඉස්සරහට වෙන්න තියෙන දේවල් පේන්න පටන් අර ගන්නවා ළඟ ඉන්න අයගේ ලෙඩ රෝග පේන්න පටන් අර ගන්නවා සුව කරන්න මෙවුවා කෙරුවොත් හොඳයි කියලා හිතෙන්න පටන් ගන්නවා ඒ සංඥා ස්කන්ධය කරන කට්ටිය ගොඩාක් මැජික් වලට අල්ලනවා අහු වෙනවා ඔය භාවනාව গুপ্ত කරගන්න හදනේ ගූඪ කරගන්න හදනේ ගොඩාක් වෙලාට සංඥාවට ඒකටම ඒ කියන්නේ භාවනා කරන කෙනා ඒ විදිහට ඒ සංඥාවට ආකර්ෂණ ගතිය තියෙන කෙනාට සංඥාව පටලවා ගත්ත කට්ටිය බුදුම විදිහට ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනමම ලෝකයක ජීවත් වෙයි. ඒගොල්ලෝ හිතන අපේ ගුරුනාංශේ අපි කට්ටියට වගේ ලෝකෙට මොනවක්වත් තේරෙන්නේ නැහැ කියලා ඒ ඒ වගේ කණ්ඩායම් බුද්ධ ධර්ම විතරක් නෑ හැම තැනම ඉන්නවා. ඒ අර වේදනාව තියෙන කට්ටියට වේදනාකාරව භාවනා කරත් නොකරත් වේදනාව හා සම්බන්ධ මේ බණ කියන, ඒ ගැන කතා කරන කට්ටිය එතන කණ්ඩායම් ගෑනවා. අර සංඥාව දිනු කරගත්ත එක්කන ඒ සංඥාවේ ප්‍රශ්න තියෙන කට්ටියත් එක පටලයි. ඊට සංස්කරණය කරන කට්ටිය නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය භාවනා කරන කරන්න වැඩෙනවනේ. යෝගාචරයේ ඉන්ද්‍රයන් ප්‍රණීත වෙන්න පටන් ගන්නවා. ප්‍රණීත වෙන්න පටන් ගන්නකොට ඒ ප්‍රගමණය ගැන බලාපොරොත්තු වෙන ප්‍රගතිශීලීත්ව ගැන බලාපොරොත්තු වෙන ඒ ඒ ගුරුවරත් එක්ක නැත්නම් ඒ යෝගාචරත් එක්ක හැදෙනවා. ඒ ඒ තත්ත්ව ඉනකොරළෝ ඒ ඒ විදිහට එකතු වෙනවනේ. එනිසා භාවනා කරගෙන යනකොට කොහෙන් හරි වේදනාව දැනගත්ත සංඥාව දැනගත්ත සංස්කාර දැනගත්ත කියන්නේ එක්කනම නෙවෙයි තමන්ගේ චරිත ලක්ෂණ දැනගත්තට පස්සේ අර රූප අයින් කරගත්තා වගේම චෛතසික වලින් තිබුණු බාධා ගොඩක් අයින් වෙන්න පටන් ගන්න. ඒතකොට විශාල හැකියාවල වගේක් එන්න පටන් ගන්නවා. පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවෙයි කියලා තියෙනවා. අර ප්‍රතිපක්ෂ ධර්ම අයින් වෙන්න අයින් වෙන්න ඉතාම ගැඹුරක් පේන්න පටන් ගන්නවා. මේ ගැඹුර පේන්න පටන් අර ගන්නකොට අර වටේ ඉන්න කට්ටියත් එක්ක ගැලවෙන්න බැරුව යනවා. ඒගොල්ලෝ ඇවිල්ලිවරලා අර ගමරාල දිවි ලෝක යනකොට පිටිපස්සෙන් ඉලිච්ච කට්ටිය වගේ අනේ ගම ආරන්න ගම රාලා අපිවත් අන්න ගාන යන්න ඔකෙත් නිකන් හම්බෙන්නේ ලිෆ්ට් එකේ ඉඳ කමක් නැහැ කිය. නමුත් මගදී ඒගොල්ලන්ට කුරුණියේ සයිස් එක දැනගන්න ඕනේ. ඉතින් ගම රාලත් ඉතින් කට්ටියට නායකයා වෙච්ච නිසා කුරුණියේ සයිස් එක දක්වන්න අතහැරපුවාම ආයෙසරක් හේනේ තමයි වැටෙන්නේ. ඉතින් භාවනාව හරියාගෙන එනකොට ඇත්තට මේක තණ්හාවට ගත්තොත් මාන්නයට ගත්තොත් සක්කාය දිට්ඨිය පැත්තට ගත්තොත් අර භාවනා නොකරනකොට ටිකක් භයානකයි වගේ. ඒක නිසා ඒක දැනගෙන ගියොත් තේරුම් ගන්න ඕනේ මේ රූප කියන ලෙල්ල ගැලෙව්වට පස්සේ. ඒ ඒ ඒ කෝෂේ ගැලෙව්වට පස්සේ එක්ක වේදනා එක්ක සංඥා එක්ක සංස්කාර කියන එකක් එන්න පටන් ගන්නවා. ඉතින් කමඨාන් සුද්ධ කරනකොට තමයි තියෙන්නේ ඒවා බාධක විදිහට, මායя විදිහට, කෙලෙස් විදිහට බලන්නේ නැතුව භාවනා කරනකොට මෙච්චරයි මට පේන්නේ කියලා ප්‍රකාශ කරනකොට ඇති හැටිය. ඒක හොඳයි කියන්නේ යන්නත් එපා නරකයි කියන්නේ යන්නත් එපා. ඒක ඒව ඔක්කොටම උල්පන්දම් දෙන්නේ ගොඩ පෙර කොටුකම් දෙන්නේ ඔපිනියන් දෙන්නේ විඥානේ. අපිට විඥානේ කොටු කරන්න ඕන නම් විඥානේ අර්ථකතන අපට ඕනේ. අපිට මූණ මුලිච්ච වෙච්ච දේ විතරයි අපට ඕන කරන්නේ. බරගතිය අධ්‍යයන සෑහළු ගතිය අධ්‍යයන බරගතිය සෑහළු ගතිය දෙකම පටවි ධාතුයේ ගරුසා ලව් ලකුණු. උණුසුමක් දැනෙන්න පුළුවන් සීතලක් දැනෙන්න පුළුවන් මේ දෙකම තේජෝ ධාතුවේ ගරු සකුණලහ ලහු ලකුණු. එකක් හොඳයි එකක් නරක නැහැ. උණුසුම් වෙලාවට නම් සීතල හොඳයි. සීතල වෙලාවට උණුසුම හොඳයි. ඉතින් අපි අර විඥාණයෙන් වර්ගීකරණය කරන තෝරන්න නැතුව සංස්කරණය කරන නැතුව එන දේ පමණක් බලාගෙන ඉඳ ගියොත් තමන්ට එකක් දැනගන්න පුළුවන් මගේ භාවනාවේදී මගේ චරිතයේ වශයෙන් මට හුඟක් වෙලාට මේ විඳීම් තමයි ඉස්සර වෙන්නේ කියලා. එහෙම නැත්නම් දැනීම එහෙම නැත්නම් සකස් කිරීම. මුචි මේක දිහා බලන්න එපා පිට කෙනෙක් බලන විදියට. තමන්ම තමයි ලෙඩා. තමන්ම තමයි වේදා. ඉතින් තමන් මේ පරතෝ සංකල්පේ නැතුව නැත්තම් අවිරුද්ධ ප්‍රතිපත්තියෙන් බලන්නේ නැතුව සාමීච ප්‍රතිපන්නව බලන්නේ නැතුව මේ දකින්න දේෙන් අනුන්ට කියාපාන්නට යෑමකට හෝ එහෙම නැත්තම් තක්සේරු කිරීමකට වැටුනොත් විඥාණයට ලොකු ඉඩක් හම්බ වෙනවා අර අලුත් ශේෂ්ත්‍රය තුල ආයේ කුණ්‍ය ගහ ගන්න. ඒ මෙතනින් ගැලවිලා වැඩ කරනවා කියන එක ලේසි නෑ. ඒ මොකද මේ රූප ධර්ම නෙවෙයි. රූප ධර්ම නම් අපිට හැඩ සතහන් තියෙනවා ආකාර තියෙනවා අල්ලන්න පුළුවන්. දැන් මේවා සම්පූර්ණ හීන ලෝකෙක යන. එහෙම නැත්නම් මනෝමය ලෝකෙක මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඉතින් යා කියන දේ නෑ කියන්නේ මෙලෝ යකෙක් නෑ. චරොචනාංශෙත් නෑනේ. චරොචනාංශ හිටියානම් ආසවංශේ ඥානෙ පෙන්නලා දෙන්න පුළුවන්. ඔබ මොන රටකට ඔබ පස්සේ එළියේ කියලා. සරුවත් යනසේ දෙපැත්තම පේන මොනර කැමති නැහැ පස්සේ එළිය තියෙන බව දැක්කා. ඒ වගේ තමයි නටන හැම නැටුලකෙදිම ඒ තමන්ට තමන් කවුද නැත්තම් මතුවෙන කෙලෙස් මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙන එක වටිනා ලාභයක්. නමුත් ඒක අව탁සීරට අධි탁සීරට ලක් කරොත් ඒ හා සමාන බොරුවලක් වෙනවා ඒක. ඒ නිසා අපි හිතමු යම් කිසි කෙනෙකුට බණ අහලා මෙතෙන්පත් වුණාට පස්සේ මේ විදර්ශනා උපක්ලේශ වශයෙන් මතුවෙනවා ඥා ඕබාස ඥාන පීති පස්සද්දී අදිමොක්ක විරිය උපේක්ෂා තමන් භාවනා ජීවිතේ බලාපොරොත්තු වෙච්ච දේවල් කැට පිටින් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වැල්ලේ ගැහුවත් කරකෙන සත්‍යයක් එන්න පටන් ගන්නවා. ඕභාසයේ ඥානීය ප්‍රීතිය පස්සද්ධිය හිතා ගන්න බැරි දෙයක් එනවා. ඉතින් එතනදී අර කෙනෙක් අදි탁සීරුවට වටෙනවා. කොච්චර අදි탁සීරුව කරනවද කියනවනම් මේ තාම මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවක් නැතුව දැන් රහත්ුණයි කියලා හිතා ගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මට අසවල් අසවල් ධ්‍යාන ලැබුණයි කියලා හිතාගන්න තිත එයාගේ රාජ්‍යයේ එයා උටුන බලන් දෙනවා. නැත්නම් ඒ හීන ලෝකේ රජ වෙලා ඉන්නවා. ඉතින් එයා ගිහිල්ලා අල්ලපු ගෙදරට අහනවා දැන් මට තියෙන ඔයා කියන්නේ තියනවද නැද්ද? ඔයාටත් තියනවා කියලා. එයාටත් තියනවනම් දෙන්නටම එකම පිස්සුව තියනවනම් සෝක් එකට ගමන යනවා. එයා කිව්වොත් එimhe කොහොමද වදේ අපට ඔව්වා එන්නේ අම්මෝ එහෙම හිතන්න එපා. මම මේ කරන්නේ කියලා ඉතින් ඒගොල්ලන්ට බණ කියන්න යනවා. නානා ප්‍රකාර දේවල් ඒක නිසා අර රූපේ පැටලිච්ච කට්ටියට වගේ නෙවෙයි මෙතන පැටලිච්ච කට්ටියට ස්පිරිතාල නෙවෙයි තියෙන්නේ මානසික රෝගවල. මේ කයි වරද්දාගත්ත කට්ටියට ස්පිරිතාල තියෙනවා. වෛද්‍ය සාමාන්‍ය වෛද්‍ය ක්‍රම තියෙනවා. මේක වරද්දාගත්ත කට්ටියට මනෝ වෛද්‍ය තමයි කරන්න තියෙන්නේ. සමහර මට්ටමෙන් එහාට ගියාට පස්සේ මනෝ වෛද්‍යත් කරගන්න බැරි වෙනවා. හැබැයි ඉතින් මෙතෙන් යනකොට කොහොමඩක්වත් අර පිස්සු බල්ලට බේත් කරනකොට පිස්සු ඇද්දල්ලා තමයි බේත් කරන්න වෙන්නේ. ඒ වගේ මේ Tamange රෝග ලක්ෂණේ මතු කරන්න වෙනවා. ඔන්නේ මත්තු කරලා රෝග සනීප කරන තැන තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ. ඒ වගේ নানা ප්‍රකාර පිස්සු ඉන්නවා. පිච්චු බල්ලන්ට රෝ කරන්න ගියාම උන්ට ඔය අලු පූල් කවලා අලු කෙහෙල් අල කවලා පිස්සු විකාර වලට වතුරක් කරනවා වතුරක් කරනවා අර බල්ලෙක් වාගේ දඟලලා දඟලලා දඟලලා අර විස පිට කරගත්තට පස්සේ සනීපේනවා ඉතින් මේ වගේ භාවනා මධ්‍යස්ථානවලත් ඔය එක එකක් ඇවිසිච්ච කටේන දැන් අපි හිතුවොත් ඒ විඳීම් පැත්ත පිළිබඳව ඝන බහල වෙච්ච චර්චයක් මුළු බුද්ධ학ම දකින්නේ වේදනා චෛසික හරහා විතරයි. සංඥාවල පටලවිච්ච එකන මුළු බුද්ධ ශාසනයේ Tamanට ප්‍රියමනාප සූත්‍ර ඔක්කොම සංඥා පැත්තේ තමයි තියෙන්නේ. සංස්කාර පැත්තේ ඉන්න එකන ඒකෙදි ඒක නිසා එක එකන එක එක mati. ඉතින් ඒකට සම්බන්ධ ඒ කියන බණවලට සම්බන්ධ වෙච්ච කට්ටිය ඒ ඒ කට්ටියක අනුගාමිකයන් බවටපත් වෙලා ඉතින් ගුරුකුල වාද, නිකාය, නානා ප්‍රදේවල් තියෙනවා. ඒකේ ඒකේ වැඩෙනවද, ගෙවෙනවද කියලා හිතන්න අමාරුයි. කොහොම හරි අපි හිතමු යම් ආකාරයකින් මේ කාය පස්සම්බයං කාය සංඛාරං කියන විදිහට කාය සංස්කාර සංසිඳුවගෙන ආස්වාද ප්‍රසවාස සංසිඳුවනේ චිත්ත සංඛාර අවබෝධ කරගන්න පුළුවන් උනායි කිය. මෙන්න සවේදනා, මෙන්න සංඥා, මෙන්න සංස්කාර. මේක තාමත්ම Taman කෙරේ තද්ද අනුකම්පාවකින් කලාවේ උප්පරීම සේවයක් තමයි මේ මට මොන විදිය චර්චාද තියෙන කියලා දැනගන්නේ. එනිසා චිත්ත සංඛාර පරිසංවේදී කියලා කියන්නේ ඒ වේදනා සංඥා චෛතසික දෙක සංස්කාර වශයෙන් මේ ජීවිතයේ නැවත නැවත භව නීත්‍යයක් ලබා දෙන දේ. මේ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණ කොක්ක ගහන තැන. මැසිම මහනකොට යට බොබින් එකේ ඉඳලා වදින නූල වගේ. උඩින් වදින එක මොක වුණත් යටින් වදින එක වගේ එක්ක සංඥා වේදනාවෙන් වදින කොක්ක. එනතන සංඥාවෙන් වදිනවා. එහෙම නැත්නම් සංස්කාර වලින් වදිනවා. ඉතින් අපිට තියෙන මේක දිහා දස දසවහර ලක්ෂ වාරයක් වෙන්න ඇරලා හොඳට බලන් ඉන්න ඕනේ. මට මේ ඉස්සරහට යනකොට ඒක බාධාවකුත් නෙවෙයි හඳුනාගත්තොත්. ස්වාධීන නිරීක්ෂණයකින්, පරතෝ සංකල්පයෙන්, අවිරුද්ධ ප්‍රතිපත්තියෙන්, අරණ ප්‍රතිපදාවෙන්, සාමීචි ප්‍රතිපන්නව මේක වෙන්න ඇරලා කිසියම් දෙයක් වෙන්නතු නිසිනින්ද බලන්න හිටියොත් කාලයක් යනකොට එච්චර අමාරු නෑ හොයන්න. අනිත් එක තමයි ඒක ඒ විදිහට වර්ගීකරණ කරලා දැක්කත් නැතත් මේකට ප්‍රතික්‍රියා නොකර ඉඳීමෙන් චිත්ත සංකාර පටිසංවේදීට පස්සේ පස්සම් බයන් චිත්ත සංකාරම් කියන එක වෙනවා. මොන සංස්කාර චිත්ත සංස්කාර තිබත් ඒක එහෙම සංසිද්ධට පටන් ගන්නවා මොකද ඒක ගොජ දාන්න දෙන්නේ නැහැ. ඇවිස්සෙන්න දෙන්නේ අඳුර පාණ්ඩ යන්නේ. කියා පාණ්ඩ යන්නේ. මේක දැක්කට මහා ලොකු දෙයක් නෙමෙයි මේ Tamange තිබුණ ඊගාව කෙලෙසේ මේ දකින්නේ. මෙවුව සමාහට පරිඋත්තාන්නේ අනුසය මට්ටමේ මේ දකින්න. ඉතින් කෙලෙසක් දැක්කයි කියලා නම්බු කරන දෙයක් නැහෙනේ. තියෙන්නේ ඒක ගේවන පැත්තකට යන්නයි. ඉතින් මේ මනුස්සයා ඊට පස්සේ ඇතුළටයි නෙමෙයි. පුළුවන් තරම් මුනිවතර කළා. ඒක දිගට දිගට එන්න පටන් අරගත්තට පස්සේ මේ මට්ටමට යනකොට උනත් මේ චිත්ත සංඛාර දකින මට්ටමට යනකොට විඥානයේ තියෙනවා ඇකිලිලා ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ බාහිරේ තියෙන ඉන්ද්‍රයන් හා සම්බන්ධ ඒ වගේම ආරම්මන හා සම්බන්ධ ගනුදෙනු නතර වෙනවා. ඇහෙන් රූප පැලුවන් බලන්ඩ ඇහි ඇරලත් නැහැ වර්ණ රූප පිළිබඳව අපේක්ෂාවකුත් නැහැ. කනේ කම්බරේ පිළිබඳව අපේක්ෂාවකුත් නැහැ. සද්දාවට පුළුවන් තරම් බලන්න ඉව මගාරවල ගිහිලා ආනපානෙම ඉඳපන්. ඒක නාසයෙන් ගඳ සුවඳ අපේක්ෂාවකුත් නැහැ. ආවට රබණේ කරන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. දිවෙන් රස බලන්නෙත් නැහැ. කයත් එහෙමම අනිච්ඡානුක පේශීන්ගෙන් එහෙම නැත්නම් අසංස්කාරිකව පවත්නවා ඒ ඔක්කොම කරලා අල්ලගත්ත ආනාපානෙ දැන් ගෙවිලා එතකොට විඥාණයට මොකද වෙන්නේ ඇතුළට නැමෙන ඉදුලන් හා බැඳිච්ච විඥාණයට කියනවා ඉන්ද්‍රිය බද්ධ විඥාණය කියලා ඒ කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ගහන ජීර්ණාන කිව්වම මෙතන ඉන්ද්‍රිය බද්ධ වෙනවා දැන් මේ ඉන්ද්‍රිය බද්ධ භාවය නැති වෙනකොට ඇතුළට ගොනු වෙනවා රූප රාග විනිබද්ධ විඥානය කියලා මේකට සංයුතනිකායේ සමාර්ථ අනෝකසාරි සූත්‍රයේදී සරුවත්‍යාංශ දේශනා කළා තියෙනවා රූපත් තියෙනවා ඇහත් තියෙනවා කනක් තියෙනවා හද්දක් තියෙනවා නාසයක් තියෙනවා ගඳක් තියෙනවා දිවක් තියෙනවා රසක් තියෙනවා කයක් තියෙනවා පහසක් තියෙනවා හිතක් තියෙනවා හිතවිලි තියෙනවා නමුත් එකක්වත් අබිරමණය කරන්නේ ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නවා ඒතකොට තෝරන්නේ එච්චරයි ඒකේ තියෙන වෙනස මට රූප බලන්න ඕනේ අනිකව වහන්න ඕනේ කියන හැඟීමක් නැහැ. ඒ හැඟීමට ඉඩ දෙන්නේ නැහැ. මට සද්ද අහන්න ඕනේ අනිකව වහන්න ඕනේ මොකක් සංස්කරණය මොකුත් නැහැ. එහෙමම යන්නයි. එතකොට ඒ රූප ධාතු පිළිබඳව චක්කු ධාතුව හෝ රූප ධාතුව පිළිබඳව හැඟීමක් නැහැ. පහල කරන්න යන්නේ හැඟීම පහල කරපු ගමන් සංස්කාර වෙනවා. එකක් තෝරනවා අනිතව මග ඇරෙනවා. මේ ඒ වගේම සෝත ධාතු, සද්ද ධාතු, ඝාන ධාතු, ගන්ධ ධාතු. ජීවා ධාතු, රස ධාතු, කාය ධාතු, පොට්ටාප ධාතු, ධම්ම ධාතු, මනෝ ධාතු ඔක්කොම දැන් වටේ තියෙනවා. මේ මැදටලා ඉන්නවා. එකක්වත් තොරන්නේ. මේක හරීම අමාරුයි. ඒක හරියට කියන්නේ ඉඳුල් කට කාන දවසේ බබාට ඔක්කොම જાති වටේට තියලා පොඩි එකා මැදින් තියෙන කතාවක් තියෙනවානේ. එතකොට යා තෝරන දෙන්නේ අපි කියන්නේ මේ මිනිස්සයා මේ පාට පෙට්ටියක් ගත්තා නම් මේක ඉස්සරහට චිත්‍රාන්දිනෙකෙක් වෙයි. කකර පෙට්ටිය ගත්තා නම් කියන එක ගණන්කාරයෙක් වෙයි. බත් පිඟානේ අල්ලුවා නම් කෑම දාස කෙනෙක් වෙයි. ඉතින් එක එක එක එක දේවල් යනවා. මේ පොඩි එකා දැන් මොකොත් තෝරන්නේ නැහැ කියලා හිතමු. එතකොට අම්මලා තාත්තලා විපිලිතර වෙනවනේ. ඒකක මූඩෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අබ්බම්මණෙක් වෙන්න ඕනේ. තෝරන්න නැතුව ඉන්න. ඉතින් ඒක නිසා අපිට හිත යම් වෙලාවකට මේ ඔක්කොම දැකලා කිසිම දෙයක් තේරුම් නැත්නම් අපේ විඥානය අවිලා කියන මේක බම්මණේ. මම මෝඩේ. මම කිසිම රස හඳුනන්නේ නැති කෙනෙක්. ඕක තමයි නීරසකම කියලා කියන්නේ. ඕක තමයි ඒකාකාරීකම කියලා කියන්නේ. ඕක තමයි නිබ්බිදාව කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ නිබ්බිදාව පහළ වෙනවනම් දැන් මේ විඥානේ ගමන් කරන්නේ ඇතුළට නැමිච්ච ගතියකින් විනිශ්චය කරන්න යන්නේ ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. දේවල් දැක්කට අන්දෙක් වාගේ තමයි කටයුතු කරන්නේ. ශබ්ද ඇහුණට බීරෙක් වගේ තමයි කටයුතු කරන්නේ. ගන්ධ රස පහස තිබුණට දැනෙන්නේ නැති කෙනෙක් වගේ. හොඳට ඥානෙ දන්නවා මේක හොඳයි මේක නිසා මෝඩෙක් වගේ. බැරිම නම් මලමිණියක් වගේ ඉඳලා හරි බේරෙන්නේ කියලා සරුවත් යනසේ කියලා තියෙනවා. ඉතින් මේ කියන්නේ මුළු ලෝකේ ඉන්න සත්තු සේරම ජීවිතේ පුරාම මෙහෙම ඉන්නවා කියලා හුඟ දෙනෙක් තර්ක කරනවා. එහෙම වුණොත් එහෙම කවුද ගොවිතැන්පත් කරන්නේ? ආමතුරුන්ට කවුද කණ්ඩ දෙන්නේ? දාන දෙන්නේ කවුද? ඌවා වෙන්න පුළුවන් මේ ලෝකේ? ඒක නිසා කවුරු හරි එපාද ගොවිතැන්පත් කරන්න. ඉතින් කරගන්න කෙනෙක් කරගත්තා වෙදී කියන්න තියෙන එක චිත්තක්ෂණයක්වත් පුළුවන් නම් බේරන්න පුළුවන්කම සාක්ෂාත් කරන්නයි කියන්නේ. සියලු දේ පනවලා තියේදී තෝරන්න නැතුව සිටීමෙන් සියල්ලට අයිතිය ලැබෙනවා. යමක් තෝරපු පමණින් තෝරපු දේ පමණක් තියාන ඉතුරු දෙයට අයිතිය නැති වෙලා යනවා. අපි දන්නවා සංසර්ගයේදී ඒ ශුක්‍රාණු ලක්ෂ කෝටි ගණක් මුදා හරිනවා. ඉතින් මේ ශුක්‍රාණු සේරම දුවන්නේ අර එකම ඩිම්බේ හොයාගෙන. එක ශුක්‍රාණුවක් ඇතුළට ගිය ගමන් ඩිම්බේ වටේ කට්ටක් හැදෙනවා. කිසිම ශුක්‍රාණුවක් එක්ක ගනුදෙනු කරන්න බෑ. ඒ ස්වභාවය ඒක තමයි. එකයි ඉඳ තියෙන එක ගිය ගමන් ඒක අනිත් සියල්ල වහලා ගන්නවා. ඊටසේ අධිරාජ්‍ය වෙනවා අනික ඔක්කොම අතාරින. ඒ වගේ එක චිත්තක්ෂණයක මිනිස්සෙකුට භාවනා කළා මේ චිත්ත සංඛාර අත්විඳ වේලාවේ තේරෙනවා ඕනේ නම් රූප බලතයක ඕන නම් සද්ද අහන්න පුළුවන් ඕන ගඳ බලන්න පුළුවන් ඕන රස බලන්න පුළුවන් ඕන පහස බලන්න පුළුවන් ඕන හිතන්න පුළුවන් බලන රූපේ මනාප වෙන්න පුළුවන් අමනාප වෙන්න පුළුවන් මධ්‍යස්ත වෙන්න පුළුවන්. සුභ සංඥාව ගන්න පුළුවන් අසුභ සංඥාව ගන්න පුළුවන්. සංස්කරණය කරන්න පුළුවන්. මේ සියලුම හැකියාවල් තියේදී යමක් නොකර සිටිනවා. උපේක්ෂා වෙනවා. අන්න එතකොට තමයි පස්සම්බයං චිත්ත සංකාරං කියලා මේ චිත්ත සංකාරයෙන් ගොජ දාන්න දෙන්නේ නැතුව සංසිඳවන්න පුරුදු වෙන්නේ. අන්නේ සංසිඳවනකොට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණය ඒ කියන්නේ මතු පිට වැඩ කරමින් තිබෙන විඥාණය ඇතුළට කිට්ටු වෙනවා. ඒ ඇතුළට කිට්ටු වෙනකොට අර සියල්ල පිළිබඳ අයිතිය තියාගෙන කිසිත් තෝරන්න නැතුව ඉන්න වෙලාව විතරයි ඉස්සල්ලාම වතාවට සන්තුප්ති ගතිය, සම්පත්‍ති කරගතිය, පිරිච්ඡ ගතිය තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක අහලා තියෙන්න ඕන කල්ැතුව මේ ජීවිතේ කවදාක සම්පatti කරගතියක් නැහැ. සන්තුප්ති කරගතිය හැම වෙලාවෙම ඌන භාවයේ තියෙන. ඌනෝ ලෝක අතිත්තෝ කාමදාසෝ කියලා රටපාල හම්දෝ කිව්ව එකයි මුළු ලෝකේ සියලු සක්විති රජුරන්ගෙන් ඉඳලා හිඟන්න දක්වා හිගකම තමයි කතා කරන්නේ. ඌනෝ ලෝක අතිත්තෝ අතෘප්ති කරයි. කොච්චර දුන්නත් අන්තිම හොඳ රාජභෝජනේ දුන්නත් දවල්ට කෑවට රැයට බඩ ගිනිනවා. රැයට කොච්චර හොඳට කෑවත් බඩ පැලෙනකන් කෑවත් හිතුව දෙනකොට බඩ ගිනිනවා. ඒ වගේ තමයි කොච්චර රාජභෝජන කෑවත් හිත හොඳ එකක් දැක්කොත් ඒකට ආසාව ඇති වෙනවා. දවසක් අන්දරේ රජගෙදරට ගිහිල්ලා ඉතින් රජුරෝ කියලා තියෙනවා රාජ රාජභෝජනට එන්නේ. ඇත්තටම අන්දරේට සලකලා තියෙන ඇමතිවරයෙක් වගේ කියලා කියනවා. ඉතින් රජුරෝ ඉතින් කාවට පස්සේ චන්ද්‍රේ යන්යන් කියලා ගෙදර යනකොට මිනිහා මිනිහව කොච්චර රජුරොත් එක්ක කතා කරලා කුස්සියේ ඉන්න අරක් කැමියට හම්බෙලා ගියාට පස්සේ කියලා තියෙනවා මැෂිනා දැන් ගෙනාව කිරිපැණි වගේක් කනවාද කියලා. ඊළඟට ගලු නොකා කොහොද මැෂිනා මොනවා කෑවත් කිරිපැණි ටික කන්න තු බෑ කියලා ඉඳගෙන කිරිපැණි කෑවා. කිරිපැණි කෑවට පස්සේ කොහොම හරි ඒ දවසේ ඇඳාවේ රජුරෝ අරක්කමේ කතා කරනකොට රජුරෝ කිව්වලු අරක්කමයට අනේ මං අද අන්දරේට එන්නේ කියලා කැම ටිකක් දුන්නා ඇති වෙන්න කෑවයි කියලා. ඊට පස්සේ කිව්වලු අනේ මන් දන්නේ යන ගමන් කිරිහට්ටියක් විතරක් කාලා ගියේ කියලා. රජුරන්ට හරියට කේන්ති ගලු මෙයාට මෙච්චර රාජභෝජනේ දීලත් ඒකෙන් ඇති උනේ නැහනේ. ඉතින් ඒක රජුරණ කරපු ඇත්තම නිග්‍රහව ਸਰවචනන් සඳහන් කළා තියෙනවා. කැම වේලා පවරුවාට පස්සේ ආයේ කෑවොත් ඒ දාන ජීවිතේ කරාට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා පවාරණය කෙරුවාට පස්සේ කන්න එපයි කියලා කියනවා. ඒ ඒ ඒ වේල කන්න එපයි කියලා. ඉතින් රජ්ජුරු දැන් මෙයා රජ්ජුරු ගාව පවාරණය කරලා කාලා. ඉතින් රජ්ජුරු කැඳවනවා අන්දරේ කැඳවලා කියනවා බලපන් උඹට මේ විදියට විශාල පිරිසක් මැද මේ විදියට රාජභෝජන දුන්නා නමුත් උඹ ගිහිල්ලා කෑවනේ කියලා. ඉතින් අන්දරේ කියනවා මේක හාන් දෙයි හාන්දුනේ ඔබතුමාට මේක තේරෙන්නේ නැහැ. නෑ ඒ තේරිලි කතාවක් නෑ මට ඔබ කළ දුන්න නැත්නම් තෝ මරනවා. කියලා අන්දරේට රාජනියෝගය. ඊට පස්සේ කියනවා මට පොඩි වෙලාවකට රජගෙදරින් ඔක්කොම ඉඩ දෙන්න මට අවසරයක් දෙන්නයි කියලා. ඒකලියලා කියනවා සියලු දෙනාටම රජුරුවන්ගේ අනේ රාජ්‍ය සේවක රාජ්‍ය මාලිගාවේ ඉන්න ඔක්කොම සේවකයෝ පුංචි කාමරයක් ඇතුළට දාලා ඔක්කොම වහනවා. වහපුවා මේක ඇතුළේ ඉන්නත් බෑ හුස්ම ගන්නත් බෑ කට්ටිය කෑකොස්සන් ගහනවා. මේ හිර වෙලා මේ අන්දරේ <coughs> කරන වැඩ. ඉතින් රජුරු විතරයි ඉතුරුලා තියෙන්නේ. රජුරු අඬ ගන්න ඇවිල්ලා කියනවා මේ කාමරේ දොර ගාවට එහා කොනේ පිටි ගාවට යන්න පුළුවන්ද කියලා අහනවා. දැන් සීනක ඇතුලේ පිරීලා. නමුත් දැන් රජුරු ඒ නිසා ඔක්කොමලා මිරිකිලා මැති වෙලා රජුරෝ යහ කෙලවරට ගිහිල්ලා බිත්ති අතගාලා ආවට පස්සේ කියනවා දීපෙන්වන්ත ඔබ වහන්සේ දීපු රාජභෝජනමේ රජ රජගෙදර වැඩ කරන අය වගේ කීරි හට්ටිය නිකන් රජුරෝ වගේ. ඔය කොච්චර සෙනගේ හිටියත් කීරි හට්ටියට යන්න ඉඩ තියනවා කියපා පල්ලයක්. රජුරෝ එනකොට අනික් කට්ටිය පොඩ්ඩක් ඉඩ දෙනවා. අන්න වගේ තමයි විඥානයත් අතෘප්තිකර භාවයේ කියන එකේ අපි හිතනවා ඒක මට විතරයි කියන කියලා මුළු ලෝකේ පුරාවට තියෙන સંદર્ભයක් තමයි අතෘප්තිකර භාවය. ඔය අතෘප්තිකර භාවයේ තුලින් තමයි නිර්මාණය පැන නගින්නේ. ප්‍රගතිය පැන නගින්නේ. එනිසා යම් කිසි කෙනෙක් තෘප්තිමත් භාවයටපත් වුණා නම් ඒ පුද්ගලට පූර්ණ නිර්මාණශීලීත්වයක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රගති වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් කවදාකවත් කියාපාන්න යන්නේ නැහැ. අන්න එයාට තමයි අර්ධය කියන නමෙන්නේ. අරිය කියලා කියන්නේ සුදුසක්. හැම දෙයකම සුදුසුයි. නමුත් තේරවාද ශාසනය විතරයි සියලු සුදුසුකම තියාගෙන පෙන්වන්න නැතුව ඉන්න එකම ශාසනය. අනික හැම තැනම මේ කියාපෑම තමයි තියෙන. හරීම අජුවයි. ඒක තමයි තුච්චම දේ. මේ ಗುಣ කියාපෑම. ඒ නිසා තේරවාදී උගන්වන්නේ මොකද්ද? සියලු හැකියාවල් තියාගෙන. සියලු පූජාවන්ට සුදුසුකම තියාගෙන හිඟන්නෙක් විදිහට කටයුතු කරනවා. සියලු හැකියාවල් තියාන කිසිම කෙනෙකුට මොනම ආකාරයකම දැනෙන්නේ නැති විදිහට බීරෙක් වාගේ, අන්ධෙක් වාගේ, මූඩෙක් වාගේ, මෝඩෙක් වාගේ, මලමිණියක් වාගේ හැසිරෙනවා. ඉතින් ඒක මිනිස්සුયો හිතන්නේ හැම කෙනාම එහෙම ඉන්නේ නැති බැරිකමට නිසා කොන් කරයි ඒක නිසා අපිත් ඒ ಗುಣ සහිතව ඉඳගෙන එහෙම උනොත් කොන් වෙයි කියලා බුදුරජාන් වහන්සේ මේ බෞද්ධයාට මේ නෝන්ජල් වෙන ක්‍රම බය ආදු ක්‍රම උගන්වනවා කියලා තමයි හිතන්නේ. ඒකයි බැඩි පිටසක් විපස්සනා නොකරන්නේ. විපස්සනා නොකරන පිටිත් පුළුවන් තරම් අභිඥා ඉල්ලනවා. එහෙම නැත්නම් විශේෂ විවිධ හැකියාවල් කියාපානවා. ඒක ලෙවල අනිකුත් ශාසනන් එක රණ්ඩු කරනවා. අපේ ශාසනය මේිට වැඩිය කරන්න පුළුවන් කියලා. වැඩ පෙන්වන්න පුළුවන් කියලා. 이르දි ප්‍රාතිහාරය පාන්න පුළුවන් කියලා. දහසස් හරුවචන් වහන්සේ ගෝලපිට නමක් එක්ක ගංගෙන් එතර වෙන්න යනකොට ඔරුව යනවා එහා පැත්තට. ඉතින් ਸਰවඥාන්සේ ඉතින් ඔරුව ගිහිලා එනකම් බලා ඉන්නකොට වෙන ඉන්ද්‍රජාලිකෙක් ඇවිල්ලා එයත් ටිකක් වෙලා බලන්නේ එයා වතුර උඩ ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යනවා. මිනිස්සු බුදුම වෙලා බලා ඉන්නවා බුදුන් මේ මේ මිනිස්යාගේ තියෙන හැකියාව වතුරේ ඇවිදිනවා ගොඩ බිම වගේ කියලා. ඉතින් අර ශිෂ්‍යයා ගිහිලා බුදුහාමරණ කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් මෙවැනි හැකියාවල් තියෙනවා නම් මේක දැන් කරලා බැලුවොත් මිනිසුන්ට පුදුමාකාර සද්ධාාවක් ඇති වෙයි මම අවතර ඉල්ලා හිටිනවා ආරාධනා කරලා සිටිනවා කරුණා කරලා මාවත් එක්කම කමන්නේ යන් කියලා මුදනාචේ මූණ දිහා බැලලා කරබණ ඉනවා ඊට ඔරු කාර්යය එහා පැත්තට ගිහලා ආවට පස්සේ මේ ඔරුවට කොට වෙන ගමන් අහනවා මේ එහා එහා පැත්තට යන්න කීයක් ගන්නවද ඊට අඩමස්සක් ගන්නවා අඩමස්සයි කියලා කියන්නේ මේ දිලිම් භාගයක් වගේ ගාණක් කියන්නේ ඒක ගෝලයට කියන ඔය ඔක්කොම 이르දි ප්‍රාතිහාර ඔය අඩමස්සයිනේ. ඕකටද මට උඹ කියන්නේ 이르දි ප්‍රාතිහාර පහන්න කියලා. විනාඩි 5ක් හිටියානම් ඒකට වෙන්න පුළුවන් ඔය මේ 725න් යන්න පුළුවන් ඒකටද 이르දි ප්‍රාතිහාර පහන්න ඒ තරමටම තුච්ච කළ සැලකුවේ මොකද්ද? අතෘප්තිකර ලෝකයේ මොනවා හරි මවාපෑමක් කෙරුවොත් පුදුමාකාර විදියට ඇදලා ගන්න ගතියක් වෙන මේ විඥාන මායාව ගැන දන්න කෙනා මෙව පිළිබඳව බලන්නේ ඉතාමත්ම එක්ක බොරුවලක් විදියට එහෙම නැත්නම් වංචනික ධර්ම විදියට එහෙම නැත්නම් ඡටගති විදියට එහෙම නැත්නම් මායාවී ගති විදියට නැත්නම් හරීම උපහාසෙයි. ඉතින් මේකෙන් මම නැවත නැවතත් කියනවා සර්වජ්‍ය සාසනයේ ඒ ඉතිප්‍රාතිහාරය නැත්තේ නෑ. නමුත් ඔය කියන මායාව නෙමෙයි තියෙන හරි එක තියෙන්නේ. ওই වෙලාවෙ ඇල්ලුවත් අල්ලන්නේ අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංස්කාර කියන තුච්ඡ જાති. නැත්නම් අවාපෑම. නැත්නම් ඉන්ද්‍රජාල. ඇස්බැඳු. ඉතින් මේක යහපැත්තට ගියාට පස්සේ එහෙම නැත්නම් මේ වේදනා සංඥා සංකාර කියන තුනේ චෛතසිකවල මේ මවාපෑම හරියට දැනගෙන ඉව ඔක්කොම ගොජ දාන්නදල්ලා හේම තැම්පත් වෙන්න ඇරියට පස්සේ ඒව නැති වුණාට පස්සේ විඥානය කොටු වෙනවා. ඒ කොටු වෙන විඥානේ අර ඉඳුරංගෙන් බෙන් වෙච්ච අනින්ජේ ප්‍රතිපද විඥානේ වගේ මැදට ඇවිල්ලා නෙවෙයි තියෙන්නේ තවත් හරියට මැදටම කේන්ද්‍රගත වෙනවා. ඒක ඒකාග්‍රක වෙනවයි කියලත් මේකට කියනවා. අන්නේ ඒ විඥාණයට බුදුහාමසෝ සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං. ඇතුළට යන්න යන්න මේක ප්‍රභාස වෙන්න ගන්නවා බුදු හිතට යන්නේ. අර එළියට යන්න යන්න මේක පෘ탁ජන වෙනවා. මගේ ගතියට මම ගෑණියක් නම් ගෑනු ගතිය, පිරිමියෙක් නම් පිරිමි ගතිය. මේ පවුල මේ අම්මගේ දරුවා නම් ඒකමයි. මොකද මැදට මැදට යන්න යන්න අපි බුද්ධ ගතියට යනවා. එහෙම නැත්නම් විශ්වගත වෙනවා. ਸਰුවඥගත වෙනවා. ਸਰුවඥගත වෙන්න වෙන්න අර බාහිරේ තියෙන දේවල් ඔක්කොම නිකන් හුදු උපක්ලේශ පමණක්. කච්චල්. එහෙම නැත්නම් තීන්ත ගෑවිච්චා. කුණු තෙල් ගෑවිච්ච විදියට නොසලකා මැදට ගිය අත්දකපු දවසේ තේරෙනවා අපි සංසාරේ පුරාවට කෙරුවේ මේ බාහිරේ ලෙල්ලලේව කකා හිටපු එක. ඒක හරි විචිත්‍රයි. ඒක හරි අනන්‍යතාවයක් තියෙනවා. ඒකේ හරියටම තියෙනවා මම ගෑණියක් මම පිරිමියෙක් මෙහෙමයි මෙහෙමයි ඔක්කොම අයිතිවාසිකම් කියනවා. මැදට යන්න යන්න යන්න ඉවසේරම ගිලීලා බුදු හිතකට එහෙම නැත්නම් අනි මේ අනිදස්සන විඥාණයකට එහෙම නැත්නම් කියනවා අවේදිත සුඛයකට නැත්නම් ප්‍රභාසර භාවයකට යන්න. ඉතින් බුදුජානනාංශය කියනවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පබස්සර මිදම්බෙක් වේ චිත්තං ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට. හරස් කපලා බැලුවොත් මැද තියෙන විඥානය ඉතාමත්ම පිරිසුදුයි. කිසිම දෙයකින් කලවම් වෙලා නැහැ. නමුත් ඒක නිකන් පාළුයි. වටේ තියෙන එක පුදුම කෙලස් තියෙනවා. ඒකට පුදුම ආශාවක් මිනිස්සු දක්වනවා. මිනිස්සු ඒ කෙලස් එක තමයි ඉන්නේ. තං අසුතෝතෝ පුතඥෝ නප්පජාජානති. බුදුහාමරගේ බණ අහපු අනික් කට්ටිය මේක දන්නේ නැහැ. තස්ස අසුතෝතෝ පුතඥස්ස චිත්ත භවනානත්ටි වදා. මේ කාරණේ දන්නේ නැති මිනිහට කවදාවත් භවනා හරියන්නේ නැහැ චිත්ත භවනාවක් සාර්ථක වෙන්නේ නැහැ කියන. මොකද මේ මිනිස්යාර පිට තියෙන ලෙල්ලේ විචිත්‍රත්වයයි හොයන්නේ. ඒ අනුවයි මේ නම්බුනාම පදක්කම් ලාභ සත්කාර සම්මාන සීලෝක හදාන අනික් කටිරත් එක ඒ ඒ බොරුවම මවාපාගෙන යන මිනිසයා ඇදෙන්නේ ලෙල්ලටමයි. පිට කට්ටෙටමයි. ඒක තමයි සතියේ තියෙන පිලාපන ලක්ෂණය කියන්නේ. මත්තු පිට පාවෙන කබු ලැබු කබලක් වාගේ. පොරොප්ප කැලලක් වගේ රිජිෆෝම් කැලලක් වගේ කවදාකවත් කිඳා බහින්නේ. සතිය කරන්නේ අන්නේ පොලාපයින් ගතිය වෙන පොලාපයින් ගතිය කියලා කියන්නේ කාම රාගය කියලා කියන එක. කාමයට ආසාව. ඉන්ද්‍රිය බද්ධ විඥානයේ තියෙන මේ කාමසුකල්ලි කාණ යෝගය ආදී දේවල්. ඉන් නැත්තම් අපි කියන ආමීෂ සුඛේ. මේක විනිවිදට පස්සේ අතරමඟදී යමනෝ ධම්ම ඨිති ඥාන හරි ධම් වෙනවා නිර්ආමිෂ සුඛේ කියලා එකක්. රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් වෙච්ච විවේකයෙන් උපන්නා වූ ප්‍රීති සුඛය එහෙම නැත්නම් සමාධි මේ සතියෙන් ඇති කරගන්න දෙන සමාධි සුඛේ විපස්සනා සමාධි සුඛේ මේක මේක තමයි මැද අර පිනුන් තටාකේ ඒ පණින ලෑල්ලේ අන්තිම කෙලවරට ගිහිල්ලා තෙපුල් ගන්නෙ තෙපුල් ගත්තට පස්සේ තමයි එයා බඩපින්මක් ගහලා පණින්නේ අන්නේ අන්තිම තැනට ගියාට පස්සේ තමයි ධම්මටිචි ඥානෙ හිටින් ධම්මටිචි ඥානින්දදී අවේදිත සුඛය තේරුම් ගන්නවා එදාට තේනවා මේ ලෝකේ කොච්චර ලඳ බොළඳද කොච්චරක් මෝඩද මේ ආමිෂ සුඛේට නඩු කියාන ඊර්ෂ්‍යාකම් කරගෙන ක්‍රෝධමාන කරගෙන තෝතෝ වරපල කියාගෙන මරාගෙන මැරෙන පුදුමාකාර රණ්ඩුවක් උරුට්ටුවක් තියෙන මේ ආමිෂ සුඛේට. නිර්ආමිෂ සුඛේ නිට්ටරන ගේ ලැබෙන කිසි කෙනෙක් රණ්ඩු කරන්නේ නැහැ. හැබැයි manuss ලෝකේ ලබා ගන්න බැරි තරම් විවේකජ වූ ප්‍රීති සුඛයක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් වෙච්ච, ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් රන් වෙන් වෙච්ච භාවනා කරනට හම්බෙන්නේ සුඛේ. ඒකත් නෙවෙයි නිවන කියන්නේ. එතකොට තියෙනවා මේ තව දුරටත් අතුරට ගියොත් ඔයි කියන ප්‍රබස්සර හිත. ඒ පැත්තට යනකොට පලාතක කවුරක්වත් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් දාන දීලා පින්කම් කරන්ඩ බස් එකක් එහෙම පාටට ගත්තොත් බුදු අම්මේ අර අම්මේ ගමරාල දිවිරෝ ගිහිල්ලා වගේ කට්ටිය ඕගල අප්පු ටිකක් ඇවිල්ලා නගිනවා. සිල් රකින්න යනවායි කියලා කිව්වොත් එimhe අපි දවස් 7-8ක් සිල් ගන්ටයන් කියලා අර ආපු කට්ටියන් කී දෙනෙක් කැළෙයි. කීයක් කතා කියයිද? ඊට පස්සේ කිව්වොත් මේ මේ මේ සිල් අරගන්න ගමන් අපි භාවනාවක් කරනවා. අයියෝ මේ ගෙවල් වල ඉන්න අපි අගින් හරියට පෞසිද්ධ වෙනවා අපිට භාවනාව කරන්න බෑ. ඒකට පාරමිතා නෑ, ති හේතුක ප්‍රතිසන්දි නෑ. ඉතින් নানা ආකාර කේන්දර බල්ල බෑයි කියනවා. ඒකලැත්තල කිව්වොත් මේ කරණ දෙන විපස්සනාවයි කියලා ඇත්තටම නෑ කවුරක්වත් හිතන්නේ. ඒ තරමටම ලෝකේ හරස්කඩ ওই චෛත්‍යයේ තියෙන හරස්කඩේ ඔය සලපතල මලුවයි වැලි මලු වැලි මලුවයි සලපතල මලුවයි ඊට පස්සේ පේසාවල්ලු තුනයි ඊට පස්සේ දාගබයි ගත්තාම ඕකේ තමයි ලෝකේ තියෙන්නේ අර උඩ තියෙන කොතට යනකොට බොහෝම සොච්චමයි ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි අන්තිමට ඒ උඩප තියලා තියෙන ඒ චූඩමාණිකේ <clears throat> දකින්නකොට ඉතින් අවකාශයට තමයි යොමු වෙලා අර සණ්ඩුව තියෙන්නේ අර පාදමේ තමයි බෞද්ධ ලෝකේ හරස්කඩක් ඔකේදී ඉතින් ඒක නිසා අපට අවශ්‍ය කරලා තියෙන අර බොහෝ ජනතාව අනු ඇලිගලි වාසය කරන්න නම් ඉතින් ඒ ඒ දේවල් වල ඇලිගලි වාසය කරන. එතකොට අපි වේදනා සංඥා සංස්කාර වල ගැලී හෝ ඊට යටින් ඉනවා. ඒවා ඉක්මවා ගත්තොත් විඥානේ කොටු වෙනවා. විඥානේ කොටු වුණොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ ඉන්ද්‍රිය බද්ධ නොවි තියාගෙන ඉන්න පුළුවන්. ආනාපානෙම සංසිඳවලා ඒ තියාගෙන ඉන්න විඥානෙත් පිරිච්ච ගතිය තේරෙනවා. හැබැයි සත්පුරුෂයාට විතරයි. දැනගෙන ගිය මිනිහට විතරයි. අනික් මනුස්සයර දැනන්නේ පාළු තනි ගතියක්. ඉතින් මේක හොඳට කමඨාන් සුද්ධ කරලා සුද්ධ කරගත්තොත් ඉදිරියට ගිහිල්ලා අර ආස්වාසිය අල්ලගෙන ආස්වාසියේ සංසිඳෝ වගේ හොයන වේදනාව, හොයන සංඥාව, හොයන සංස්කාර මොන කෝලම හරි කමන්නේ. කලබල වෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්න නැතුව එහෙම තෝරන්න බැර නැතුව සංසිඳෙට ඇරියොත් රූප වලට වැඩිය ඉක්මනට සංසිඳනවා. අවශ්‍ය ගත්තොත් නම් රූප වලට වැඩිය ඇවිස්සෙනවා. මේ ඇවිසිල්ල සිද්ධ වෙන පින්වන්ත යෝගාවචරයන්ට පමණයි. ඊට පස්සේ මේ මනුස්සයා භාවනා කරන්න ඉච්චර හිටපු කාලට වැඩිය පිරෙහෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒක දැනගෙන ඒක සංසිඳුවා ගත්තොත් මේ විඥානේ කොටු වුණොත් ඒකට ආගන්තුක උපක්ලේශ නැහැ කියන එක නෙවෙයි තියෙන ඒවා තරණ යන්නේ නැහැ කියන එක විතරයි. අනන්තවත් තියෙනවා අඩුපාඩුකම් තියෙනවා ඒවා එකක්වත් දිහා බලන්න ඒ වෙනුවට පිරිසිදු පැත්ත බුදු පැත්ත රහතන් වහන්සේලා පැත්ත හරි පැත්ත හැකි සංඥාව එනකොටම පවක් හෙලි කරලා නික්ලේශී පැත්තට හිත නැමෙන. එතන කියන පස්සේ විශාල ආකර්ෂණයක් තියෙනවා මේ නික්ලේශී පැත්තට. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පබස්තර මේ දම්බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ විප්පයුත්තං විප්පවුත්තං යම් කිසි කෙනෙකුට ප්‍රභාසර හිත දැකලා අර ලෙල්ලේ තියෙන කුණු ගැන විරාගයක් පහළ වුණා. එහෙම නැත්නම් විරංජනයක් විරජ්‍යති විමුච්ඡති නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති කියන එක කියන්නේ නිබ්බිදාව පාර කරන රංජනය කරන්නේ නැතුව විරාග වුණොත් ඇතුළටයි නැමෙන්නේ. තං සුතවතෝ අරිය ශාවකස්ස තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. ඒක සුතවත් අරිය ශාවකයා දන්නවා මේ පිට රණ්ඩුව තිබුණාට උරුට්ටුව තිබුණාට ඇතුළට නැමුණා පස්සේ කිසි කෙනෙක් කරඬුවක් නැහැ කිසි කෙනෙකු ඝර්ෂණයක් නැහැ නිෂිනින්දේ ඇතුළට යන්න පුළුවන් නිතරග ජයක් තියෙන. අන්න එහෙම කෙනාට විතරයි කියනවා භාවනා හරියන්නේ. තං සුතවතෝ arya ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාන. ඒ කියන්නේ හැකි සංඥාව තියෙන මිනිහට විතරයි භාවනාවක් කරන්න පුළුවන්. මට බෑ මට කෙලස් තියෙනවා අරකයි මේකයි කියලා මට බෑ කිව්වොත් මක බෑ වෙලාම යනවා. හැකි සංඥාවක් ඇති කරගන්නයි අපි මේ ධර්ම දේශනා කරවන්නේ කරන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ සත්පුරුෂයන් ඇසුරු කරන්නේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලාට ගරු කරන්නේ අනේ මේ නෑ බෑ කියන ලෝකේ නැති බැරි ලෝකේ ඇති හැකි සංඥාවක් ඇති කරගන්න. ඒක ඇති වුණාට පස්සේ ඒ ගැම්ම ගත්තට පස්සේ ඒක අරගෙනම යනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට හරියට හොඳට දවස පුරා වැඩ කරලා අපි ගාලක වැඩ කරයි කියලා නැත්නම් වාහන සුද්ධ කරන ගෑරේජ් එක මජන් තියෙන තැනක වැඩ කරුවයි කියලා. ඒ මනුස්සයා හැන්දාවට හොඳට ඒ ග්‍රීසියන්ට නැත්තම් ගොම මඩ යන්න හොඳට නාගන සුදු අඳුමක් ඇඳගෙන ඉන්න වෙලාවේ කවුරු හරි කිව්වොත් අන්න මම මේ කාර්යයක් කරලා තියෙන පොඩ්ඩක් අත කාපන් කියලා. එයාට කියන හෙට උදේ වෙනකම් බලපන් මම දැන් නාලා ඉන්නේ මට බෑ. ඒ මනුස්සයා කැමති වෙන්නේ නැහැ ආයෙ ගාලට යන්න. ඒ මනුස්සයා කැමති වෙන්නේ නැහැ ආයෙ මජන් ගා ගන්න. අන්න වගේ පිරිසිදු වුණාට පස්සේ පිරිසිදුකමට ඇලෙනවා. මජන් ගාගෙන ඉන්න වෙලාවේ මජන් වලටම තමයි ඇලෙන්නේ. ඒ නිසා මනුස්ස ලෝකෙ මේ දෙකම පෙන්වන්න පුළුවන් මේ විඥානයේ කෙලසිච්ච අවස්ථාවක් තියෙනවා විඥාන පිරිසුදු අවස්ථාවක් තියෙනවා ඔය හැම මිනිසෙක් තුළ මේ ප්‍රස්තාව මේ ඉද ප්‍රස්තාවා ඒක නැත්තම් පින තියෙනවා. ඉතින් සමහර කියන මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැති අයට කරන්න බෑ, පාරමිත නැති අයට කරන්න බෑ. ඉතින් ප්‍රශ්නේ තියෙන එක තියෙනවද නැද්ද කියලා බලන්න මැෂින් එකක් නැහැ. යන්ත්‍රයක් නැහැ. කරලා බලන එක තමයි තියෙන්නේ. ඉතින් කරලා බලනකොට නැත්තම් හැදේ. නැත්තම් යයි. එතකොට අපිට තියෙන අපිට කොච්චරක් මේ ලෙල්ලේ ඉඳලා ඇතුළට කාගෙන කාගෙන ගියාද කියන එකයි වැඩි තියෙන්නේ ලෙල්ලේ ඉන්නකන් අදින්නේ කෙලෙසට. මැදට ඇවිල්ලා ධම්ම ටිචි ඥානය ආවට පස්සේ එලිපත් ඉන්න බලලවයි. ඇතුළට පණින්න දන්නෙත් නැහැ එළියට පණින්න දන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සඳහන් කරනවා උබ්බේවකෝසසීම ධම්මට්ටි ඥාන පච්චා නිබ්බාන. ඔබ ඉස්සල මැදට ගෙනලා අහනවා උඹෙන් දැන් මේ දෙකම උඹට තියෙනවා මේ පැත්තේ ලෙල්ල පැත්තට ගියොත් එහෙම උපක්ලේශ පැත්තට ගියොත් කෙලස් තියෙනවා. රණ්ඩුව තියෙනවා, උරුට්ටුව තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා, ක්‍රෝධය තියෙනවා, මාන්නය තියෙනවා, <clears throat> බොරුව තියෙනවා, හිස්සජන් තියෙනවා, පරසවචන් තියෙනවා, කේලම් තියෙනවා, ඔක්කොම තියෙනවා. හරි විචිත්‍රයි. <clears throat> ඇතුල් පැත්තට නැමුණොත් ප්‍රභාසර හිත තියෙනවා. කොයි එකද කැමති? මේක දැනගත්ත මිනිස්සයා හොඳටම දන්නවා ඔය රණ්ඩු කරන උරුට්ටු ලෝකේ තියෙන මැජික් සේරම හිතේ විඥානයේ මායාවක් බව. ඇතුළට ගියාට පස්සේ සියලු දිනාටම සාධාරණ වූ සරුවඥන් වහන්සේ අධ්‍යක්ෂකේ තථාගත හිතට ගියාට පස්සේ මේ වර්තමානයේ ගොත යමක්ද ඒකමයි ඊයේ තිබුණේ ඒකමයි හෙටත් වෙන්නේ. ඒකේ කිසිසේත්ම වෙනසක් නැහැ වර්තමාන මොහොත අත්දැකනනම් ඒකේ වෙනසක් වෙන්නේ ඊට හා හෙටට. මම මොකද්ද අත්දකින්නේ ඒකමයි අල්ලපු gedara මනුස්සයත් අත්දකින්නේ. කවදාකවත් නෑ භාවනා කරන කෙනාට විතරක් මේ ධාතු ලක්ෂණ තියෙන අනික් කටියට ධාතු ලක්ෂණ නෑ කියලා එකක් නෑ. ඒ මනුස්සය බලන්න තින්ද පේන්නේ. නමුත් භාවනා කරන කෙනාට පේන්න පටන් ගත්තාම භාවනා නොකරන එකනත් පේන්න පටන් ගන්නවා. මේ භාවනා එතන නොකර අනුන්ගේ ජීන කන්නාඩි දාලා ධාතු ලක්ෂණ බැලුවට කිසි ಗುಣ විශේෂයක් වෙන්නේ නෑ. ඒ නිසා මේ ධම්මටිති ඥානෙ ආපු කට්ටිය ඇතුළට හැරෙනවා නම් සාසන ටික ලොකු ලාභයක්, ලොකු නිහතමානිකමක්, ලොකු උපේක්ෂාවක්, ලොකු අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන වෙන ගතියක්, ලොකු ප්‍රතිශක්තියක්, ලොකු අධිෂ්ඨාන ශක්තියක් වෙනවා. හැබැයි තාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මෙතෙන්ද ගියත් එක්කෝ Tamange අභිවෘද්ධි ගැන බලලා එක්කෝ සාසනය ගැන බලලා ඔය ඇතුළට නැමෙන්නේ. අතෙන් ගියක ඉන හුඟ දෙනෙක් එතෙන්වත් ආපු නැති අයට නායකත්වය දෙන්න පෙළඹෙනවා. දෙගොල්ලම වැඩෙනවා. ඔය ධම්ම ත්‍රිටි ඥාණයට තමයි පණ්ඩිත ස්වාමීන් කිව්වේ බාගට තැම්බෙච්ච අලයක් කියලා. මම අවුරුදු අවුරුදු කුණකුත් මාස 8ක් 9ක් හිටියා බුරුමේ. ඉන්නකොට තුන් සැරයක් විතර බඩු පැක් කරා මෙහෙ ඉඳ. ඉන්නම බෑ මොනම තාලකින්වත් බෑ නීරස වෙනවා, කම්මැලි වෙනවා, එපා වෙනවා, ස්වාමීන් වහන්සේත් එපා වෙනවා. ඉතින් දවසට පැය 14ක් භාවනා කරනවා දිගටම. ඊට පස්සේ දවසක මං ගිහිල්ලා කිව්වා මේමයි මෙහෙන් එන්න ඇති කියලා තියෙනවා මම යනවා කියලා. හොඳයි එහෙනම් ඉතින් යන්නේ කිව්වා. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මම උඹට එන්න කිව්වේ නෑ දොර ඇරලා තියෙන්නේ. එච්චරයි කියන්නේ. උඹලට ඕන නිසාව යන්න දොර ඇරලා තියෙන්නේ. එච්චරයි කිසිසේත්ම නෑ. ඊට පස්සේ කොහොම හරි කතා කරලා ආව දැන් ගිහිල්ලා මොකද කරන්නේ කියලා. ඒ සමය කවදා අහන්නේ නැහැ වැඩක් නැහැ ඒ සංසාරේ වැඩක් නැහැ නමුත් මොකක් හරි මගේ නරක වෙලාවට හරි හොඳ වෙලාවට රැවට පස්සේ මං කිව්වා නිස්සරණ වැඩ ගිහිල්ලා කට්ටියට කමටහන් දෙනවා උඹ බාගට තැම්පෙච්ච යාලේ උඹ ගිහිලා කමටන් දුන්නොත් එම කන කන මිනිහගේ බඩන රක් වෙනවා කිව්වා. කපාර නිකන් සර්පයා කිපුණා වගේ. එහෙම මෙහිටපු දැනේ පිටිපස්සෙන් අර ධම්මපද පොත අරගෙන ධර්මගත ගාතාවක් මත කරලා දීලා කිව්වා අත්තාන මේව පටමන් පටිජග්ගේ නිවාරේ තමන්ගේ වැඩක් ඉස්සලා කරගන්න ඕනේ අරසා වෙන්න ඕනේ අනුන්ගේ වැඩ කරන්න ගියොත් එහෙම බාහිර වැඩ ලුක් කරන්න ගියොත් එහෙම ඒක නාස්ති වෙනවා ඒ නිසා ඉස්සලා උඹ පිළිවෙලක් කළා හිටපන්. අනෙක් මිනිසුන්ට කියලා දෙන්න යන්න එපයි කියලා. ඒ කියන්නේ ආයෙ බින්දුවටම බැසා. ඊට පස්සේ මං කොසානසි මොකක්ද දැන් කරන්න ඕනේ? කෙරෙන්න ඕනේ කියන්නේ අඩු ගන්න තව අවුරුදු 6ක් මෙහි ඉන්න ඕනේ කිව්වා. දිගටම. ඊට පස්සේ මං කො ස්වාමීන් වහන්සේ දැයි මෙහෙන් දිගටම ඉන්නේ කියලා කියනවා. නැති ඒක මට අදාළ දෙයක් නෙවෙයි. මේක වුණා නම් දැන් මේක සීසන් වෙන්න ඕනේ. මේක වශී වෙන්න ඕනේ. මේක සිද්ධි වෙන්න ඕනේ. තේරෙනවා ඇත්තටම තේරෙනවා ඒ උනාට ඒක අර ඒ ඒ වෙලාවේ පැංගිරි මූණට මිරිකුවා වගේ එපා වීමක් එනවා මේක ඇත්තටම දන්නවා මේ කපාගෙන යන්නේ කියලා ඊට පස්සේ මං කෝයෙම් නම් සාංශ මම ආපහු ලියලා මං අවුරුද්දක් විතර කල් ගන්නම් කියලා මට දන්නේ අවුරුද්දෙන් කරන්න පුළුවන්ද කියලා උඹ නාකි වැඩි කිව්වා උඹට දැන් තේරෙනවා වැඩි තේරෙන වයස අඩුයි දැන් වයසයි එයා මට විශ්වාසයි මං කොච්චරක් ඉල්ලන්නද නෑ මම අහන්නත් එපා මං කියන්නෙත් නෑ මට දන්නෙත් නෑ නතර වෙන්න ඊට පස්සේ තියාගෙන එක ක්‍රම වලට පෙන්ලා දුන්නා මේ උඹ දන්න ටිකෙන් පැහැෙන්න පටන් අරගත්තොත් විශාල පිරිසක් වටේ එකතු වෙයි. උඹ වැටෙන තැන තමයි එතන එක්කෙකුටවත් මායින් කරන්න එපා. උඹ ගොඩාක් ඉගෙන ගන්න කොයි මිනිස්සයාගේ හිත තේරුම් ගන්න උත්සාහ කරන මේ සරුවච්ච කරන්න හදනව නෙවෙයි. ඔය දන්න දැනුමෙන් බහිනවයි කියලා කියන්නේ විඥානයේ මායාවට අහු වෙනවා. අනුන්ට කියලා දෙන්න මොකද්ද අපේ තියෙන සුදුසුකම්? තියාගෙන තියාගෙන ඉඳලා එනකොට තමයි උන්වහන්සේ කිව්වේ ලංකාව වගේ රටකට අපි ගිහිල්ලා බණ කියලා කවදාවත් හරියන්නේ නැහැ කිව්වා. බොම්බෙලි කරවල තම්බන්න ඕන කිව්වා බොම්බෙලියගේ තෙලින්ම. පිටින් තෙල් දාන්න ඕනේ නැහැ කිව්වා. ලංකාවට ගිහිල්ලා බණ කියනකොට කිව්වා සිංහලෙන්. අපි කොච්චර ඇවිල්ලා කිව්වත් පිටරට ඒක හරියන්නේ නැහැ කිව්වා. මේතු මහරහතන් වහන්සේගෙන් ඇහුවට පස්සේ කවද්ද අවතරයි ස්වාමීන් වහන්සේ ලංකාවේ ශාසනය පිහිටන්නේ කියලා එතකොට ඉතින් ශාසනය පිහිටවලයි කියලා හිතන් තමයි දේවානම්පියති සත්‍යයයි ඊට පස්සේ කිව්වා ලංකාවේම උපන් දෙමාපියෝ දෙන්නෙක්ගේ ලංකාවේම උපන් දරුවෙක් ඉපදෙලා ලංකාවේම පැවිදි වෙලා ලංකාවේම උපාධ්‍යයන් වහන්සේලාගේ උපසම්පදා ලැබපු දවසේ ප්‍රාසනෙ පිටුපයි. බොක්කෙම්ම එන්න ඕන. පිටින් කොන්න જાති කෙනක් දැම්මත් ඒක ආගන්තුකයි. අපි බොහොම ආශාවෙන් ගියාට යන්නේ ඒ තරම් අපේ හිත මායාවි. අපේ හිත දිලිසෙන සියල්ලම තමයි රත්තරන් කියලා හිතන්නේ. මොකද දිලිසෙන සියල්ලම රත්තරන් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ මේ අසුචි මේ රත්තරන් කියලා වෙන් කරගන්න එකයි. ওই දෙකම හිතේ තියෙනවා. ඒ නිසා රහත්ුණයි කියලා තරව අයින් වෙන්නෙත් නෑ. නමුත් අසුචි අසුචි බව දන්න නිසා ගා ගන්න ඕන කමක් නෑ. ඒක අයින් වෙන්නම් පරිණිරවාණයට යන්න ඕන. පරිණිරවාණයට ගිය දවස් තමයි දෙකම යන්නේ. එතකම්ම ওই ගෙනාපු ටිකක් තියෙනවා. ඉතින් සමේ විඥානයේ සෙල්ලම අල්ලනවායි කියන එක හරියම හරි මොකද මේ හොරාගෑම්මෙන් පේන ඇහිල්ලක් නේ අපි මේ කරන්නේ විඥාණයෙන්මනේ කියන්නේ විඥානයේ ගොල ඔපොතලා දෙන්න කියලා ඒ නිසා බුදුරජාණන්ස්කෙන ඉස්සලා රූප ධර්ම ගෙවම් කරන්න ගෙවම් කරනවා කියලා කියන්නේ සංසිද්ධවයි ඊට පස්සේ සංඥා වේදනා හෝ සංඥා හෝ සංස්කාර ප්‍රකට දේ අල්ලගෙන ඒක සංසිද්ධවයි සංසිඳනවා කියලා කියන්නේ චිත්ත සංකාර සංසිඳවන්න ඕනේ සංසිඳුවට පස්සේ තමයි මේ කෙනාට අභිපමෝදයන් චිත්තං සමාදාහං චිත්තං අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ඊට පස්සේ ගල පෙරලලා තියෙන ගල පෙරලන එක තමයි තියෙන පල්ලෙහා. පුදුමාකාර සතුටක් එන්න පටන් අර ගන්නවා මම මේ අනුන්ගේ බිස්නස් නෙවෙයි ගන්තබා බිස්නස් ඕනේ තමන්ගේ බිස්නස් එකක් බලා ගන්න. ඒක කවුරු කිව්වත් හිතෙන්නේ ඊර්ෂ්‍යාවට කියනවා නැත්තම් නොදැන කියනවා මගේ හැකියාවල් දන්නේ නැතුව කියනවා කියලා. නමුත් අපි බුදුහාමුදුරුවෝ ඉස්සරහන වැඩ කරන්නේ බුදුහාමුදුරුවන්ගේ තියෙන හැකියාවන් එක බලනකොට අපි කවුද? ඉතා පුළුවන් තරම් හිතන්න ඕනේ භගවා ජානාති අහං නජානාමි. භාග්‍යතුන් වහන්සේට වැටෙනවා මට තේරෙන්නේ නැහැ. අන්නේ ආධුනික හිත. අන්නේ කියන ආදි කම්මික හිත තියනකම් වරදින්නේ. කොයි වෙලාවක හරි හිතුණා නම් මම දැන් මෙතෙන් ආවයි කියලා ඒ කියන්නෙම වැරදලා. කොත්තන හරි දෙයක් ඇල්ලුවා නම් මම මෙතනයි කියලා ඒ කියන්නේ ඉතින් එක්කෝ වේදනාවට අහු වෙලා එක්කෝ සංඥාට අහු වෙලා එක්කෝ සංස්කාරයකට අහු වෙලා ඒක ගලවන්න පුළුවන් නම් ගලවලා දාන්න. ගලවන්නේ කොහොමද? හැදෙන උරගය හැවහලන්නාසේ. ඒ හලපු හැව ආය ගන්න එපා. ගත්තේ නැහැ කියලා මොන පාඩුවක්වත් වෙන්නේ නැහැ. ධර්මතාවයේ සත්‍යය නම් ඒ වෙච්ච ಗುಣ නැවත නැවත ඒ නිසා විඥාණයට අල්ලන්න නම් විඥාණය මවන හැම නාඩගමක්ම බලන් ඉන්න ඕනේ. ඇස් නැති අන්ධෙක් බලන් ඉන්නවා. විඥානය කරන හැම අඬා අඬා හෝ ගෑමක්ම අහගෙන ඉන්න ඕනේ කන් තියෙච්චි නමුත් බීරෙක් ඒ විඥානයේ ඇඟ නලවනවා නාසය නලවනවා දිව නලවනවා නානා ප්‍රවේශෙල්ලන් ඔය සේරම බලයින්ට උන මූඩෙක් වාගේ පුදුමාකාර දර්ශනීය අදහස් විවිධ දේවල් ඉදිරිපත් කරන දිහා බලයින්ට ඕනේ මෝඩෙක් වාගේ මලමිණියක් සේ වගේ ඉඳලා මේක කරගත්තොත් බුදුජානන්සේ සාතික කරන කළ හැක්කක් බව. මේ දේ කළ හැක්කක් බව. ඉතින් ඒක නිසා ඒකේ ප්‍රගමණය ඒකේ පෙරමග එහෙම නැත්නම් පෙර ලකුණු ඒ රූප ධර්ම නැත්නම් කායනුපස්ස නැත්නම් කාය සංස්කාර සංසිඳ වීමෙන්ම අල්ලතයි. කය සංසිඳ වෙලා ඒකට සතුටු වෙලා ඒක හේමම තියා ඉන්න පමණින් ඉබේම වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වෙනවා. එහෙම නැත්නම් චිත්ත සංස්කාර අවබෝධ කරන හොඳ ඉඩක් ලැබෙනවා. ඒ ලැබීම තුළම ඉව සංසිඳනවා. එතකොට විඥානය කොටු වෙනවා. එතකොට විඥානය පිළිඹු කරන්න බැරි අනිදස්සන විඥානයක් බවට පත් වෙනවා. ඉතින් අපට පේන්නේ අනිදස්සන විඥානය හරි පාළු, නීරස, එපා වෙච්ච එකක් වගේ. ඒ නිසා අපි කරන්නේ ආයත් විඥාණයට හුලං ගහනවා, පණ දෙන්න හදනවා. මොසරුවචනන්සේ ක්‍රමයේ තියෙන අතරමඟ නතර කරන්න එපා. නතර කෙරුවොත් විඥානයේ අන්තිම වශ වෙනවා. ඒකට උදාහරණයක් කියනවනම් සර්පෙක් මැරිලා ඉන්න වෙලාවේදී මැරුණා වගේ වැටලා ඉන්නවා. මරලා පුච්චනකම් ඉවර කරන්න එපයි කියනවා. ඒ වෙලාවේ කෑවොත් උග්‍රම විසයි කියනවා. ඌ ඉන්නේ අන්තිම වෙලාව. ඒ නිසා ඒ වෙලාවේදී අත ගන්න කියලා පණ තියනවා කියලා හිතන අල්ලන්න කියලා කෑවොත් උග්‍රම විසයි. ඒක තමයි විඥානෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නකොට මිනිහා කොටු වෙන්න පටන් ගන්නවා. කොටු වෙන්න පටන් අර ගන්නකොට අපි දුන්නත් ඒකට අත්වලක් උඩ ගෙඩියක් ඉනි මම බැන්දොත් පණිය රිලවුන්ට අර තිබිච්ච සීලෙත් නැති වෙන්න ඉඩ තියෙනවා. තිබිච්ච සමාධියත් නැති වෙන්න ඉඩ තියෙනවා. තිබිච්ච විඥානෙත් නැති වෙන නිසා අපි නිට්ටරෝම කල්යාණ මිත්‍රව ඇසු කරන්න ඕනේ. අපි ළඟ ඒ වගේ වැරදි ඇස්ටිමේන්තු, වැරදි අඳුරපෑම්, වැරදි කියාපෑම් තියෙනවනේ ඒ කල්යාණ මිත්‍රෝ ඒකට කියලා දෙන්න ඕනේ මේ ওই පැත්ත ඕනේ නෑ අපට. අපි ಗುಣ වසංගගෙන යන් ඉතින් එහෙම මගේ මුළු ජීවිතේම හරීම වාසනාවන්තයි. ඔබේ කටු අපේ ඥාන ඥානරාම අපේ ලොකු ස්වාමීන් වහන්සේ, පඬිතු ස්වාමීන් වහන්සේ දෙන්න බුද්ධමාකාර පරමාදර්ශ දෙකක් හරි අමාරුයි ඇසුරුකරනද මොකද ඒ මම අපෑම් නැහැ, උරතල් නැහැ. ඇසුරු කරන්න පටන් ගන්නකොට තියෙනවා කවමදාකවත් කොච්චර කල් ඇසුරු කරත් මේ කවුද කියලා අල්ලන්න බෑ. හැම වෙලාවෙම ඉන්නේ ಗುಣ වසහාගෙන ජීවත් වෙන්නේ. ඒකලත් කිව්වෙත් එච්චරයි මේ මුළු ශාසනයෙම තියෙන එතනයි. මුළු තේරවාද ශාසනය විතරයි හැම ගුණයක්ම අතෘප්ති කරව සම්පූර්ණ කරන්නයි කිව්වා. හැම ගුණයක්ම සම්පූර්ණ කරන්න කිව්වා කවදාක පේන්න අරින්න එපා. පේනුනොත් පරාදයි. ඒ මොකද මේ විඥානයේ තියෙන ඒකේ තියෙන මේ ෂට ගති, මේකේ තියෙන මායාවී ගති, ඒකේ තියෙන වංචනික ගති නිසා ඒක හොඳට පේනවා අද බුද්ධ ආගම කරන කට්ටිය දිහා බලනකොට ඒගොල්ලෝ කොච්චර ලාභයට සලකනවාද කියලා. මෙච්චර වටිනා ආයරාණික සද්ධර්මයේ ලාභයට සලකනවද මුදලට සලකනවද සත්කාරයට සලකනවද සම්මානට සලකනවද කියලා මොකද ඒක තමයි මායя දීලා තියෙන උගුල අහුවෙන්නේ නැති කෙනෙක් නෑ අහුව බුදුම අමාරුයි නැත්නම් අපි උත්සාහ කරමු එකිනෙකාට අපි ආදර්ශයක් වෙලා එකිනෙකාට ආදාසයක් වෙලා අපි ළඟ මේ වගේ මවාපෑම් ගති තියෙනවනම් ඒ පුද්ගලයාට කතා කියලා අන්තිමට අපේ හිතටත් අපි කියලා අන්ධහර පාන කොඩි උස්සනකොට දජපතා කුස්සනකොට කියන්නේ නෑ ඕක නෙමෙයි අපේ ගමන. අපේ ගමන තියෙන ඇතුළට ගමනක් කියලා අවබෝධ කළොත් ඒ විඥානයේ අර තියෙන ප්‍රභාස්වර ගතිය දැක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආයතර ගිහිලා අර ලෙල්ලට වැටිලා වටවලල්ල යන ගමනක් තියෙනවා. ඒ නිසා ඒ වගේ ඒ විඥානය පිළිබඳ කතා කරන කියන එක රූප කතා නොකර, චෛසික ධර්ම කතා නොකර හරි අමාරුයි එක දවසින් මෙතෙන්ට ගේන්නේ. ඉතින් අපි දැන් දවස් 6ක් කතා කරලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණත් මම දන්නවා මේක බොහොම ගැඹුරු ස්ථානයක් කියලා. ඒ වගේම අපේ අවබෝධ කිරීම සහ කිරීම කියාදීමේ ශක්තියත් බොහොම ලේස මාත්‍රයි තියෙන්නේ. ඉතින් ඒක මම හිතනවා ඒක ධර්ම ගෞරවයෙන් සාදරව අහගෙන ඉඳලා ශක්ති ප්‍රමාණය තමයිගේ භාවනාවට කිට්ටු කරගත්තොත් ඒ තමයි මෙතෙක් කරන ගිය භාවනාවට කොත බැලන්දුවා වාගේ කරඬුවක් තිබ්බා වගේ වටිනාකමක් එයි කියලා මම හිතනවා එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තා පැයකින් විතර වගේ කමඨහන් සුද්ධ කිරීමට පෙළඹෙනවා. ඔය පැයක සක්මනකින් පස්සේ කමඨහන් සුද්ධ කරන්න පෙළඹෙනවා. කෙසේ නමුත් අපි ධර්මදේශනා කාලේන සම්පූර්ණයෙන් ගත කරලා තියෙනවා කාට හරි කියන්න කරන්න නමුත් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මේ වෙලාවේ වහාම සාකච්ඡා කරද්දී හොඳයි කියලා අපි ඒක සුළු වෙලාවක් ගමු නැත්නම් අපි සක්මන සඳහා වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා හොඳයි ඉතින් ආතම තෙරුවන් සරණයි